තස්ස අපි සාකච්ඡා කරගෙන ආවේ අභිධර්ම අභාසෝ සූත්‍රයේ වයින්කායේ දෙවෙනි සූත්‍රයේ එතකොට ආශ්‍රව ධර්ම කාටික පිළිබඳව අපි නොඑක ආකාරයෙන් ආශ්‍රව ධර්ම කාටිකේ ප්‍රධාන පිළිබඳව සාකච්ඡා කළා. පසුගිය දේශනාවේදී අපි පරිශේවණයෙන් නැතිනම් සේවනය කිරීමෙන් පහළ යුතු ආශ්‍රව කොටස කතා කළා. ඒකදී අපි අපේ ජීවිතයේ කොහොමද කර්ත්‍ය ධර්මතා ටිකෙන් සංවර කරගන්නේ? සැහැල්ලු ජීවිතයක් ගොඩනගාගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කළා. එතකොට ඒ පැහැදිලි ජීවිතය ගොඩනගා ගන්නකොට අපිට හැම වෙලාවකදීම ආහාර පාන ටිකේ හැඳුම් පැනදුම් ටිකේ ඒ වගේම ඉන්න හිටින තැන දේශේස් ටිකේ බොහොම සල්ලහුක වෘත්ති සැහැල්ලු ජීවිතයක් ඇති කරගන්න කෙනාටයි නිර්වාණගාමී ප්‍රතිපදාව බොහෝ දුර වූවක් නොවේ කියන කාරණය අපි සාකච්ඡා කළා. එතකොට ඒකේ විශේෂ කාරණා හැටියට අපි කතා කළා දෙආකාරයකින් <clears throat> දෙආකාරයකින් සංවරය ආකාර දෙකකින් දෙපැත්තකින් සංවරය එක පැත්තකින් තමයි අපේ ජීවිතේට සත්‍ය ධර්මතාවකේ සංවර භාවය ඇති කරගන්නවා ජීවිතයේ ඇත්ත වෙන කාරණා හිතේදී කිව්ව පුද්ගල භාවයේ තුල ඉඳලා ජීවිතේ සංවර කරගන්නවා හිතනවා කියන එක අපි කතා කළා ඊට පස්සේ පුද්ගල භාවයේ ඉක්ම වූ විදිහට සංවර භාවය ඇති කරගන්නවා නැතිනම් ඒකට කියනවා ප්‍රකෘතියෙන් සංවරයි කියලා ස්වභාව සීලයක් වෙන තැන දක්වා මේ සංවරය ඇති කරගන්නේ කොහොමද? මේ ප්‍රතිවේක්ෂා ටිකෙන් නැතිනම් අපිට අත්‍යවශ්‍ය ජීවත් වෙන අවශ්‍ය අංග හතරෙන් සංවර වෙන්නේ කොහොමද කියන එක කතා කළා. ඒ තුළ එතකොට අපි දැක්කා ආහාරය කියන එක සංවර බව ඇති කරගන්නකොට ආහාරය ඇත්ත නොකරගත්තු මානසික මට්ටමකට ගිහිල්ලා අද අපිට තියෙන ආහාර රුචිය තුලයි අපි ආහාර ගන්නෙ. ආහාර රුචියද නැති වුණු තැනක හුදෙක්ම කයේ පැවැත්ම සඳහා ආහාර ගන්න තැනක් වුණොත් තමයි ආහාරේ පමණ දැනගෙන ගන්නෙ. නැත්නම් ආහාරය අපි ඉක්මවා යනවා කොහොම කරත් කොටක් හරි ප්‍රමාණය ඉක්මවා ගිහින් තමයි නතර වෙන්නේ. ඒ වගේම වස්ත්‍රයේ ඇඳුම් පැළඳුම් ටිකෙත් එහෙමයි අනිකුත් ඉන්න තැනත් ඒ දෙකෙත් එහෙමයි අපි ඒ කාරණා ටික කතා කරා ඒ ටික තවදුරටත් විස්තර කර යුතු වුණා සාමාන්‍යයෙන් අපිට දිනදා ජීවිතය තුළ ඒ කාරණා ටික දෙන්න සදා ගන්න පුළුවන් එතකොට අද දවසේදී අපිට තියෙනවා අදිවාසනා පහ සම්පා අදිවාසණයෙන් පහ කළ යුතු ආශ්‍රම කොටස අභිවාසනය කියලා කියන්නේ ඉවසීම. කතමේච වික්‍රේ ආසව අභිවාසනා පහතප්පා ඉද වික්‍රේ වික්ඛු පරිසංඛායෝනිසෝ කමෝ හෝති සීතස්ස උන්හස්ස විගච්ඡාය පිපාසාය දර්ශමකස වාතා තපසේන සත සංඛාසානං දුරුත්තානං දුරාගතානං වචනපතානං උපන්නාන ශාරීරිකාන වේදනාන දුක්ඛාන තිප්පාන කරාන කටිකාන අසහතාන අමනාපාන පානහරාන අදිවාසික ජාතිකෝ හෝති ඉවසීම මේ මාත්‍රිකාවේ නැතිනම් මේ ආශ්‍රව කොටස ප්‍රහාණය කරගන්න තියෙන්නේ ඉවසීමෙන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම හැම ධර්මතාවයකම ඉවසීම කියන එක ජීවිතේට බොහෝම අත්‍යවශ්‍ය කොට අනෝපකාරණයක්. ඒකත් මනරින් දැන මනරින් ඉවසන ඉවසීමක් විය යුතුයි. අපි අනිකුත් මාතෘකා ටික කතා කළා වගේ ඉවසීමක් අපිට පුළුවන් දෙකකින් ඉවසන්න. අපේ ලෞකික ජීවිතය තුළ ඉවසනවා කියන කාරණේ ගොඩක් වෙලාවට අඩු වෙනවා. අපි ඉවසීමේ සීමාව බොහොම අඩුයි, බොහොම සීමා සහිතයි. ඉවසීමේ සීමාව බොහොම සීමා සහිතයි කියලා කියන්නේ අපිට පුළුවන් ඉවසන්නට හැබැයි සැපේ දකින්නකම්. අතපය වේදනාව දැනෙනවා දැනෙනකොට ඉවසගෙන ඉන්නවා මොන මොහොත වෙනකන්ද පොඩ්ඩක් හරි දිගහැර ගන්න හැදෙනකන්. ඊට පස්සේ අතපය දිගහැරෙනවා. බඩගින්න පිපාසය දැනෙනවා කන්න දෙයක් හමුන ගමන් වලට කාලා සංසිඳව ගන්නවා. ඒ වගේම අනිකුත් ධර්මතා ටිකේ දේශයේ තුළ සීත උෂ්ණික පවා අපි වහා නැති කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. මොකද ජීවිතේ හැමතැනම මතක් කරන දෙයක් තියෙනවා අපි කවුරුත් දුක දන්නවා දුක දකිනවා. අපි කවුරුත් දුක හඳුනන්නේ නැත්තොත් ජීවිතයේ ඇති බව තුලක් නැති බව තුලක් දුක හම්බ වෙන බව අපි උදාහරණව දන්න දකින දේ. මොකද ඇති බව තුලත් නැති බව තුලත් අපිට හම්බෙන දුක. පුංචි කාලේ ඉපදුණු ළමයාගේ ඉඳලා බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ සැප කියන දේ ලබා ගන්න දුක කියන දේ ජීවිතෙන් අයින් කර ගන්න. පුංචි ළමයේ ඇයි හොඳට ඉගෙන ගන්නේ? එයා ඉගෙන ගන්නවා එක්ක එයාගේ සිහිනය සබල් කරගන්න එහෙම නැත්නම් සැපවත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය නිසා. ඉගෙනගෙන ඉවර වෙනකොට එයා බලාපොරොත්තු වෙන සැපවත් ජීවිතය යාට ලැබෙනවද? ඊට පස්සේ යාට රසාවක් හොයාගන්න සිද්ධ වෙනවා. රස්සාවක් හොයාගත්තාම දැන් රස්සාව සැකසහගතද සීතලේ වැටෙනවා අවුල් වැටෙනවා ලෙඩ වෙලා ප්‍රස්තාව නැති වෙයි කියලා බය වෙලා යනවා. දැන් මේ කාරණා ටික ඔක්කොම තියෙන්නේ මොකක් නිසාද? සැප බලන්න. සැප හොයන. දැන් මේකෙත් සැප නැහැ. එහෙනම් සැප මොකද්ද? මුදලක් හම්බෙනවා. මුදල සැපයිද? නැහැ. දැන් මුදල සැප නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? මුදල වියදම් කරලා පරිවර්ණය මුදල් තිබ්බට සැකද? දැන් වියදම් කරන එක සැකද එහෙනම්? නෑ. මුදල තිබුණත් මුදල සැකයක් උනේ නැහැ. මුදල වියදම් කරා සැකයක් තිබුණේ නැහැ. මට එක උපදේශයක් දුන්නා එක මහන්සියෙන්ද සාමුදිකෙන්ද කියලා අපිට නෑ මට. නිකන් ඉන්නතු ඒ කාලේදී පුළුවන් නම් සස්තාවක් හරි මොකක් හරි කරලා ඉගෙනගත්ත දේෙන් ප්‍රයෝජනයක් අරගෙන කීයක් හරි එකතු කරලා ඉතුරු කරලා පොතකවත් දාලා තියාගන්න වයසකට තියාට පස්සේ ඉතුරු වෙන්නේ ඉච්චරයි කියලා. කාගේ දැක්මක් තියෙන එහෙම නේද?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 සමාජය තුළ අපි අහලා තියෙනවා සමහර චරිත අවසාන කාලෙදී මුදල් ආහාරයට ගත් අවස්ථා. ඒ තරම් මානසික පීඩනය රැස් කරගත්ත දේ එහෙමවත් ප්‍රයෝජනෙ ගන්න කියලා. එතනින් සැනසීමක් ලබනවා නම් ඒකනම් සැපය අපිට කලින් අනිත් අය දුකින් මිදෙනවා රජවරු සිටවලු.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 අපේ ජීවිතය තුළත් අපි හදාගෙන තියෙන්නේ අන්න ඒ විදිහේ සැපසතුට ලබා ගන්න. අපිට දැන් දැක්ක මුල් නිල මුදල් හම්බුණ දුක. හම්බුනේ නැති වුණ දුක. හම්බෙලා වේදන් කරන්න දුකයි. හම්බෙන්නේ නැතුව තිබුණ දුකයි. කාමං කාමයේ මානස පස්ස චේතන සමිච්ඡති අද්ධා කීති මනෝ හෝති ලද්ධා මච්ඡෝ යදිස්සති කාමයේ කැමැති වෙන කෙනාට පස්ස චේතන සමිච්ඡති එක ඒකාන්තයෙන් සමුද වෙනවා නම් හිතන විදිහට වස්තු හම් වෙනවා නම් ඒ හිතන පතන දේ අද්ධා කීති මනෝ හෝති ඒ අනිවාර්යෙන් සතුටටපත් වෙනවා මට මෙච්චර දේවල් හම්බ වෙනවා නිරුමුදා විතරක් නෙමෙයි ජීවිතයේ අනිත් හැම දෙයක්ම මම කැමති පුද්ගලයෝ මට හම්බෙනවා. මට ප්‍රියමනාප වස්තු මට හම්බෙනවා. ප්‍රියමනාප වචන මට අහන්න හම්බෙනවා. මම ඒ තුල සතුට වෙනවා. අද්ධා පීති මනෝහෝති ලද්ධා මච්චෝ යදිච්චති. සීමාවක් නැහැ ලබාගත් කෙනා යදිච්චති නැවත නැවතත් කැමති වෙනවා. යම් විදිහකින් ලෝකේ ලෝකස්වභාවයට අනුව තේ කාමා පරිහායන්ති සල්ල විද්දෝ උපති යම් විදිහකින් ඒ කාමයේ කැමති වුණ කෙනාට පස්සකේ කාම පස්සකේ පස්සකේ ඡන්දජාතස්ස ඒ ඡන්දය ඇති කරගත්ත කාමයේ ඇති කරගත්ත කෙනාට ඡන්දජාතස්ස ජන්තුනෝ තේ කාමා පරිහායන්ති ඒ කාමය පිරිහිල යනකොට සල්ල විද්දෝ රූපති හරියට ඊතලෙන් පහර කන ලැබුවෙක් වගේ එහෙමත් නැත්නම් සමහර වෙලාවට අපි කියන්නේ මුදලක් වේදම් කරනවා කියන එක ඇඟෙන් ඇටයක් යනවා වගේ කියන්නේ. හරි අපහසුයි ජීවිතේට ඒක දරන්න සමහර වෙලාවට හිතට දැනෙන දෙයක් වෙනවා.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 අපි බලාපොරොත්තු වෙන සැක තියෙන දේ යටත් පිළිසින් ඉරියව්වක් මාරු කරන මාරු කරන වාරයක් ගන්න අපි බලාපොරොත්තු වෙන සැක තියෙන දේ විතරම මතක් කරන දෙයක් ඉඳගෙන ඉඳලා නැගිටින්නේ ඇයි ඉඳගත් දුක නැති කරලා දාලා හිට ගන්න ස්ථානේ හිටගෙන ඉන්න සැකේ ලබන්න ඉඳගෙන දුක් විඳපු අපිට අන්තිමේටම ලැබෙන්නේ මොකද්ද හිට ගන්නවා කියන තවත් දුකක් යම් මොහොතක නම් ඉඳගෙන ඉඳලා නැගිට්ටේ නැගිට මොහොතමයි හිත ගැනීම කියන දුක පටන් ගත්තේ. අන්න දුකේ සැප කියන විපල්ලාසයේ පෙරළුණු සංඥාව හිත පෙරළුණා. දුකම සැපයි කියලා හිතුවා. ඒ විදිහට ලෝකයේ ඇති බව මත හා නැති බව මත දුක් වෙනවා. දරුවෝ නැති වුණොත් සැපද දුකද දුකයි. දරුවෝ හම්බුණු දැන් ඒ දුකට ප්‍රතිකරණය හරි. හම්බෙන දරුවා ලෙඩ වෙනකොට දුක නැද්ද? හදිසියෙ දරුවා මැරුණොත් දුක නැද්ද? ඒ දරුවෝ එච්චර හොඳට ජීවත් වෙලා ඉන්නකොට Tamanට දාලා යන දුක නැද්ද? හැමතැනකම දරුවෝ ඇති බව තුලත් නැති බව තුලත් හැමදාම දුක කියන දේ ජීවිතේට උරුම කරලා දීලා තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපිට පෙන්වුවා ඇති බව තුල නැති බව තුල නිදින මේ දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා ඇති බව තුලත් නැති බව තුලටත් අයිති වෙන්නේ නැති. ඒක තුව මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව තුළ ගමන් කරනකොට අපිට ඒකට දෙන්න වටිනා දර්ශනයක් ඒ දර්ශනය තමයි අපි ටිකක් කතා කරගෙන ඉන්නේ. ඒ දුක ඉවත් කරගන්න පුළුවන් පැත්තක් අපිට පෙන්නවා ඒකෙදි හැබැයි ඒකත් ටිකක් දුක වෙන්න පුළුවන් දුක්ඛ ප්‍රතිපදා දණ්ඩා විඥා දුක්ඛ ප්‍රතිපදා චිත්තා විඥා කියලා ක්‍රම දෙකක් තියෙනවා ප්‍රතිපදාව දුක්ඛයිතයි වහා අවබෝධ කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුක් සහිතයි ඒකෙන් අවබෝධ කරගන්න බැ කාලයක් යනවා දුක්ඛ ප්‍රතිපදා දන්තා විඥාන මෙන්න මේ වගේ ප්‍රතිපදාව තුළ දුෂ්කරතා පැනනගිනවා අපි ගිය දේශනාවේදී කතා කළා පටිසේවනයේ මෙනෙහි කිරීමෙන් දුරු කරගත යුතු ආශ්‍රව ටික ගැන ඒකටම අදාළව අපිට ඉවසන්නත් වෙන යම් යම් කාරණා ටික ජීවිතේ පරිසේවණයෙන් පහ කරගන්නකොට ඇඳුම් පැළඳුමේ අර්ථය දැනගන්නකොට සමහර වෙලාවට ඇඳුම් පැළඳුම් වලින් ඉවසන්න ඕන ටිකකුත් අපිට හම්බ වෙනවා. ආහාර පාන ටිකේ සංවර වෙනකොට ආහාර පාන ටිකේ සංවර වෙන්න අවශ්‍ය තැනකුත් අපිට ලැබෙනවා ඉවසන්න පුළුවන් අවශ්‍ය වෙන තැනකුත්. ඒකයි මේ තුල කතා කරනවා පටිසංඛායෝසු කමෝ හෝති සීතස්සෝ නස්ස. සීතේ ඉවසන සුල්ලෙක් වෙනවා ඉවසීමට උත්සාහවත් වෙනවා. සීතලක් ඉවස ගන්න බෑ නම් ඒ සුකුමාර ජීවිතේට ලේසි නෑ නිවන කියන කවබෝධ කරගන්න එක. ඒකෙන් කියන්නේ දුක් විඳින්න ඕනේ කියලා. මොකද ලෝකේ සුඛා ප්‍රතිපදා චිත්තා විඥා සුඛා ප්‍රතිපදා ගන්ධා විඥා කියලා සුද්ධිය දෙන්නේ ඉන්න නිසා. නමුත් ඉවසීම කියන දේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක හඳ කායල තියෙන බොහොම ලස්සන රාත්‍රියක එලි මහණේ වැඩ ඉන්නවා. සිවුරක් නැතුව අඳින පිටින් හිම වැටෙනවත් ක්‍රියක එළිය වැටෙනවා. භාග්‍යතුන් වහන්සේට බොහෝ සීතලයි. හරි අපහසුයි. ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද සිවුරක් දෙන්න. ආනන්ද හාමුදුරුවෝ සිවුරක් අරගෙන එනවා. ඒක පුරවගත්තා. ටිකකින් සීතල පොඩ්ඩක් අඩු වුණා නමුත් තාමත් සීතලයි. ආයෙත් කියනවා ආනන්ද සිවුරක් දෙන්න. තවත් සිවුරක් කරගෙන යනවා. ඒකත් කොහොමද බැලුව දැන් සීතල ගෝදුරට අඩු. ආපහු කියනවා තවත් ටිකක් සීතල තියෙන ආනන්ද සිවුරක් කියන්න. තවත් සිවුරක් අරගෙන යනවා. දැන් මේ සිවුරු තුනම පොරව ගත්තා සීතල දුර වුණා. සීතල දුර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙහි කරනවා නිවන් දකින්න යන විශ්වාසයක් වුණාම ඉවසීමක් ටිකක් තියෙන්න ඕනේ. ඉවසන බව ටිකක් තියෙන්න ඕනේ. ඒ නිසා බොහොම සැහැල්ලුම වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා සිවුරු දෙකක් පනවනවා. තුන්වෙනි එක පොරොගත්ත සිවුර අයින් කරන්න. එතකොට ඒක නිසා විශ්වනාවසලට තුන් සිවුරක් පනවනවා. දෙක සිවුරයි, තනික සිවුරයි අද එතනින් එහාට දැනෙන සීතල ඉවසිය යුතු ඉවසිය හැකි සීතලක්. ඒ සීතල මාර්ගයේ ප්‍රශ්නයක් නැහැ ප්‍රතිපදාවට ප්‍රශ්නයක් නැහැ. මොකද ටිකක් සීතල වුණා සීතල වෙන එක හොඳයි. සීතල වුණාම ඉන්දියන්නේ. මෙහි ආවම තමයි ඒක තේරෙන්නේ. කකුල් දෙක සීතල වෙනකොට කකුල් දෙකේ සීතල නිවෙනකන් නිදි යන්නේ. ඉතින් මේ වෙලාවේ සෑහෙන වැඩක් ගන්න පුළුවන් කකුල් දෙකේ සීතල යනකම්. සෑහෙන වෙලාවක් යනවා කකුල් දෙකේ සීතලයි වෙන්නේ. ඒක නිසා සීතල ඉවසන එක මාර්ගය වදන කෙනෙකුට පහසුවක් තියෙනවා. ඒකෙන් මම කියන්නේ නොවැටෙන සීතලට වෙලා මේක දුක් විඳින්න ඕනේ කියලා නිගන්ඨය වගේ. නිගන්ඨය හිමවැදෙන සීතලේ ඉඳලා ගංගානම් ගඟට බැහැලා අවුරුදනවා. මේ ඇඟට දුක් දෙනවා දීලා අකුරාන කරපු අකුසල් ගෙවන්න අවශ්‍ය නිසා. උණුසුමට සීතලට උණුසුම ඇති කරගත්තාම ඒ තුළ වැඩි වෙනවා මොකද්ද තීන නිත්‍යය. ඒක නිසා සීතල ඉවසන්නෙක් වෙන්න අවශ්‍යයි. ඒක නිසා සමහර වෙලාවට අපි කායෝගික භාවනා කරනකොට අපි ඇතන් වෙලාවට සීතල වුණ ඒ සීතල ටිකක් ඉවසගෙන ඉන්න පුරුදු වෙනවා. ඒ ඉවසීම වටින නිසා. ඔගොල්ලෝගේ ජීවිත තුළ නිවන් දකින්න උත්සාහවත් වෙනවා නම් සමහර වෙලාවට සීතල ටිකක් දැනෙච්ච ගමන් සීතල සම්පූර්ණ නැති වෙන්න පොරොන්දු ගන්න එපා. ඒ තුළ තීන නිද්‍ය වැඩි වෙනවා. අපි සසරේ කොච්චරනම් පොරවන්නේ නැද්ද කියලා හිතන්න. සීතල නැති කරගන්න සසරේ කොච්චර උත්සාහවත් වෙන්නේ නැද්ද? නැති වෙලා තියෙනවද සීතල? නැහැ. ඒ වගේම සීතලට හසු වෙන සීතල දැනෙන සීතල නැති කරගන්න හදන හැම වෙලාවකදීම එක දෙයක් හිතන්න. එක දෙයක හිත තියන්න. අපි මිනිස්සේ නිසා අපිට පුළුවන් එද්දක් කරගෙන පුරෝගෙන සීතල නැති කරගන්න. යම්සයක් ක්‍රියාත්මක කරලා සීතල නැති කරගන්න. තිරසංගත සතෙකුට පුළුවන් ද එළියේ සීතල නැති කරගන්න. අපි හැමදාම එනකොට පාරේ අයින් හරක් තියෙනවා. මහා සීතලේ අපි වාහනයක නැගපු ගමන් සීතල එක දාගන්න. අර සතෙක් කවදාවත් සීතලයකට යනවද?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 ඒක තමයි සසරේ ස්වභාවය. සතා දෙක ගන්න කිව්වනේ. දෙලිට ගන්න කිව්වත් නෙමෙයි. ඒක තමයි සසරේ ස්වභාවය. අපේ උරුමතාවය එකයි. ඒක නිසා අද දවසේ සීතල පොඩ්ඩක් යූස් කරන්න කම නැහැ. අපිට එච්චර සීතල ඉවසන්නේ කිව්වේ නැහැ. සීතල ටිකක් යූස් කරන්න කමක් නැහැ. මොකද ඒ මට්ටමේ සීතලට අපි උරුමකම් කියන නිසා. ඒකත් තව මහා සීතලක් නෙමෙයි. සීත නරකයේ සාපේක්ෂව. සීත නරකයේ කියන නරකයක් වෙන්නවා අපායක් වෙන්නවා අන්තරීක්ෂක නරකයක්. අන්තරීක්ෂක නරකයක් කියලා කියන්නේ නූතන විද්‍යාවේ පවා කියන බඳු ස්ථාන තියෙනවා කියලා. ලෝක තුනක් ලෝක ධාතු තුනක් මැද පිහිටි දේව. ආලෝකයක් පතිත වෙන්නේ නැහැ හැම පැත්තෙම අන්ධකාරයේ විතරයි. මේ අන්ධකාරයත් එක්ක මහා විකතර සීතලක් තියෙනවා. මේ සීතලට යොමු වෙන සත්‍ය සීතල බැරි කම නිසාම කුකුරලා සුන්නිසුන් වෙලා යනවා. අපි දන්නවා අධික සීතලක් දැනෙනකොට අපේ අත් කුකුරු ගන්නවා කියලා අපි කියන්නේ. ඒ අපේ මත්තනේ සීතලදිත් එහෙමනම් අච්චර අධිකතර සීතලකට වැටෙනකොට ඒගොල්ලෝගේ ඇට ස්වභාවයෙන් සියුම්මයි හැදෙන්නේ. අපායේ ඉන්න දේවදත්ත හාමුදුරුවෝගේ ශරීරයේ සමම්පිච්ච මල් දෙකෙන් කපන්න පුළුවන්. ඒ තරම් සියුම් සංවේදී. සංවේදී බව වැඩි නිසා දුක වැඩි. සෙත් පුදාලා පුරුදු නැති කෙනෙක් පාරේ යනකොටයි සෙත් පුදාලා පුරුදු කෙනෙක් පාරේ යනකොටයි කාටද දැනෙනව වැඩි? ගල්කට එනින් බොරළු පාරට යනකොට දාලා පුරුදු නැති කෙනාට දැනෙනව වැඩි. ඒයි එතන සංවේදී. ඒ ඇගේ සංවේදී බව වැඩි වෙන්න වැඩි වෙන්න දුක දැනෙනවා වැඩි. සීතනාරක ස්වභාවය ඒකම තමයි. ඒ සියුමේ ශරීර කුණු වෙලා යනවා කෑලිසුණු විසුණු වෙලා යනවා ඒකට අද අපි මේ ඇඟ මම කියලා අල්ලගත්තා වගේ ඒගොල්ලෝ මම කියලා අල්ලගත්ත ඇඟ විනාශ වෙන්නේ. මම අද සීතලෙන් දුක් විඳිනවට වැඩිය කෝටි ප්‍රකෝටි ගාණකින් Tamanට මේ දුක විඳින්න පුළුවන් මේ වගේ තැනකටපත් වෙනවා. ඒකට තියෙන හේතුවක් Taman නැති කරග නැති බව හොඳින් දකින්න. ඒ නිසා අද පුංචි සීතලක් ඉවසලා මාර්ගයේ ටිකක් වැඩිවට ප්‍රතිපදාව ටිකක් වැඩිවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට මෙනෙහි කරලා කෙනෙක් සීතල උෂ්ණය සීතල යොසනවා. උණුසුමක් යොසනවා. මේ දේශගුණයේ මත ඇතිවන මේ වෙනස්කම එයා ඒකනම් සලකන්නේ නැහැ. ප්‍රතිපදාවට ඒක බාධාවක් කරගන්නේ නැහැ. ඒ නිසා අපිට ජීවිතේ නැද්ද කුසලයකට යන වෙලාවක් අපුවද සීතලයි එතනම් කරන්න බෑ කියලා නතර වෙච්ච වෙලාවක් තියෙනවා. බය ටිකක් අහන්න යනකොට අපුවද සීතල වැඩි කියලා නතර වෙච්ච වෙලාවක් තියෙනවා. ජීවිතේ සසරේ ස්වභාවය කියන එක නිතරම මහ බරපතලයි මහ භයානකයි. ඒක දැක්කනම් කෙනෙක් ඔයිට වැඩි සීතල කුණක් දුවගෙන එනවා නිවන් දැකන ප්‍රතිපදාව මොකක්ද කියන එක හදන්න. අන්න ඒක නිසා සීතල ඉවසන්න කිව්වා සීතෝෂ්ණ දෙක මැද වැටෙන්න එපා කිව්වා. සීතෝෂ්ණ දෙක මැද වැටුණොත් අපේ ජීවිතය ඒ ඉවසීම වැඩක් නැහැ. නොඉවසන බව වැඩක් නැහැ. මොකද අපි සීතෝෂ්ණ දෙක ඇත්ත කරගෙන සීතෝෂ්ණ දෙක අනුව අපේ සසරම අපි හොඳයි කියලා හිතලා මේ ජීවිතේ බොහෝම කාලකාලික සැකයක් වෙනවා. ඒක නිසා එයාට කිව්වා ආශ්‍රව ආශ්‍රවයක් තියෙනවා සීත උෂ්ණ දෙක ඉවසීමෙන් දුරු කරගත යුතු මට්ටමේ ආශ්‍රවයක්. ඒකම අපි ටිකක් ගැඹුරින් මේ ටික කතා කරලා කතා කරමු කොහොමද අනිත් පැත්තට මේ කියන්නේ කියන එක. ඒ වගේම විගච්ඡාය විපාසාය. බඩගිනි සාපිවත් විපාස දෙකෙන්. ටිකක් බඩගින්න දැනෙනකොට අපිට සමහර වෙලාවට ගොඩක් අපහසුයි. නමුත් සාමාන්‍යයෙන් දැනෙන බඩගින්න මාර්ගයක් වඩන්න හරි පහසුවක් තියෙනවා. වාහනේ කියන වේගයකට හොඳට බඩ පිරෙන්නේ කෑවට පස්සේ මොකද්ද කියන්නේ අපි? නිින්ද යන ප්‍රතිශතය වැඩි නැද්ද? වැඩි. තීන විජේට තියෙන ඉඩ වැඩි. ඒක නිසා ආහාරය සංවර වෙනකොට ටිකක් අඩුවෙන් ආහාර ගන්න ඕන. බඩ පිරෙන්න ටිකක් ඉඩ තියලා වතුර බොන්න. ඒ වගේම එදා වේල විසුණු මහන්සියට ගොඩක් උලාවට දැනෙවුවා ශික්ෂා පදයක් විදිහට කිව්වේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ සිහි කැඳවීම කරනවා මහණෙනි එක් වේල වළඳනකොට ඒක හරි පහසු වෙයි. ඒක පරිද්දට හරි සැහැල්ලුයි. ඒක නිසා මමත් එක් වේල වළඳනවා. නුඹලා පුළුවන් නම් එක් වේල වළඳන්නෙක් වෙන්න කියලා. මේ විදිහට අනුශාසනා කරනකොට මොහොතේදී විසුණු වහන්සේලා ඔක්කොම එක වේල වන්දන දේශනාව සේලවවටපත් වෙනවා. ඇයි ඒක ප්‍රතිපදාවට බොහොම පහසුවක් තියෙනවා. අසනීපේතදී ගොඩ දෙනෙක් දෙවිලකට එහෙම නැත්නම් එක් වේල වන්දනයක ඇත්තටම බොහොම පහසුවක් තියෙනවා. මාර්ගය වඩන්න ප්‍රතිපදාව වඩන්න. ඒ වගේම තමයි පිපාසයේ දැනෙන මොහොතට අපි ඉක්මනට ගිහිල්ලා වතුර ටිකක් බොනවා නම් ඒකේ තරම්ම සුදුසු නෑ ඒකත් එක බාධාවක්. අපේ ජීවිතය තුළ අපි ගන්න විපාකයේ හැදුණු ප්‍රබලිත දීලා ඒක සංසිඳව ගන්න විතරයි. හැබැයි ඒක බොහොම తాවකාලිකයි. ආයෙත් විපාක හැදෙනවා ආයෙත් බඩගිනි හැදෙනවා. ඔය බඩගින්නේ විපාකයෙන් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ අපිට අද දවසේදී. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව දෙනවා බඩගින්නෙන් විපාකයෙන් මිදෙන්න පුළුවන් විදිහට. ඒකත් ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ දර්ශ මකස වාර්තාපතසේ සම සම්පස්සාන දර්ශ මකස නැසි මදුරු නැසි මදුරු උවදුරු වලින් ඉවසන්නේ වෙන්න මදුරුවෙත් දෙන්නේ කනකොට ඒ අනුව වැටෙන්න එපා මේක මහ දුක්ඛිත ජීවිතයක් කියලා ඉවසන්නේ වෙන්න ඒ වගේම වාර්තා තපසිරින් සත සුලකින් ඉවසන්නේ වෙන්න. ඒ වගේම සිරින් සප ගෝරුසු පත්‍ය ආදීන්ගෙන් ලැබෙන උවදුරු ටිකක් ඉවසන්නේ වෙන්න. සංපස්සාන මේගොල්ලොන්ගේ ස්පර්ශයෙන් ලැබෙන දේ ටික ඉවසන්නේ බවට පත් වෙන්නේ ඉවසීමෙන් ලැබෙන ආශ්‍රවය. දුරු වේ යුතු ආශ්‍රවය. මේකට බයයි කියන්නේ අපිට ජීවිත සංඛාව තමයි මේ ඇති කරගෙන තියෙන්නේ. මේකට බයයි කියලා කියන්නේ ඇයි බය මොකක් නැති වෙනවටද? තමන්ට හරදරයක් නැති වෙයි කියලා. ඉතින් කොහේ හරි කාමරයේ කිසිය වටේට ගහලා කරනවා සිතින් නේද කියලා. අපිට අත්දැකීම් තියෙනවා නේද? මොකද අපි කැලේ ඉන්න නිසා ආනන්ද නිසා පිටිඥාවට පස්සේ කෙනේ අපි නොදකින සර්පියොත් දකිනවා. සමහර වෙලාවට ගස් උඩ ඉන්න සර්පියොත් දකිනවා. සර්පයා දැක්කේ කොහොමද කියලායි අපිට බුදුමයි. ඒ යටි කවදාවත් නොදෙන්න සර්පය තමයි දස්තුද ඉන්න සර්පේ සර්පය දකින්න බිම බලාගෙන යන කෙනා. එයි ඉවසන්නේ නෙමෙයි. හැම වෙලාවකදීම ඒ මැත්තේ වැටිලා ජීවිත බය නිසා මේ සමන්ව රැකගන්න පුළුවන් තරම් උත්සාහ වෙනවා. ඒක නිසා එච්චරම ජීවිතයට ආශා කරන්න එපා. ජීවිත ආශාව කියන්නේ පොඩ්ඩක් පැත්තකින් කියන්නේ තමන් තමන්ට ගොඩාක් ආදරේ නම් එයාට පිළිස් නෑමම කියන එක. තමන් තමන්ට ගොඩාක් ජීවිත ආශාව ජීවිත තණ්හාව කියන එක ලේසි දෙයක් නෙමෙයි. මහා බරපතල විදේශයක්. අපි නම් අපේ ජීවිතයේ තුල සමාන වෙලාවට කුටි වල සර්පෙක් හිටියොත් සර්පයක් නිකුදෙන් අපිත් ඉන්නවා. සමහර වෙලාවට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අතරම. මොකද අපි සත්‍යය විශ්ලේෂණකට ගොඩක් වෙලාවට සත්‍යයක් අපිවත් විශ්ලේෂනවා. අපි සත්‍යය විශ්ලේෂණ නැතුව ඉතිය සමහර විට සත්‍ය අපි විශ්ලේෂණෙත් නැහැ. ඒක ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම. අපිට ආත්ම සංහාව කියන දේ, කෘෂ්ණාව කියන දේ ටික අඩුවෙන් වැටෙනවා නම්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 හැබැයි දේශයෙන් නුගදස් පෙරලෙන්නේ කැලේ ගොඩක් අස් කුලකට පෙරලෙන්න පුළුවන් කන්දක තියෙන හැබැයි නුගදහ පෙරලෙන්නේ ඇයි පෙරලෙන්නේ නැත්තේ වටේම මුල් වලින් යදලා අල්ලගෙන ඉන්නේ ඔය අල්ලගෙන ඉන්න එක මුලකින්ද මේ මුල නිසායි පෙරලෙන්නේ නැත්තේ කියලා ඇනිමෙලික් කරන්න එක මුලක් නෑ නමුත් මුල් 100 දහස් ගානකින් අල්ලගෙන ඉන්නවා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 අන්න ඒක නිසා ඒක කෙලෙස් කියන්නේ. තමන්ගේ හිත තමන් වැඩෙන කම තුලයි ඒ බලය ඇති කරගෙන තියෙන්නේ. මොකද දවසක් එක පිරිසක් ඇවිල්ලා ඉඳන් රැ සම්පූර්ණ ඉඳපු මෙට්ටයට සර්පෙක් කියලා තිබුණා පහළ දවසේ ගන්නකොට. වන්නුත් සර්පෙන් ඉඳපු මෙට්ටේ උඩයි ඉඳන් රැ නිකුත් තියෙන්නේ. දැක්කට පස්සේ රැ බලේ නෝම ටිකත් එක්ක පහළ දා බය වුණා. එතකොට ඇයි ආත්ම සංඛාව ඔබට තේරිලද කියලා බලන්න. මුළු වෑන් සංකේතයක් එක්කයි තියෙන්නේ. හැබැයි බය වුණාද? අංශ මාත්‍රයකවත් බයක් ආවේ නැහැ. හැබැයි සර්පේ හිටිය කියලා දැනගත්තට පස්සේ පුදුමාකාර බයක් ආවා. දැන් මේ බය ආවේ කොතනද? සර්පේ ඉන්නවා කියලා ඉන්න බව මත හදාගත්ත චේතනාව නිසා නෙමෙයි බය සර්පය නිසා බය වෙනවා නම් සෑහෙනක් බය වෙන්නේ නමුත් දැන ගැනීම නිසා හිතේ සකස් කරගත්ත චේතනාව නිසා නෙමෙයි මේ බය ආවේ. චේතනාව නෙමෙයි බය ආවේ. අපිට පුළුවන් නම් ඒ චේතනාව ටිකක් පැත්තකින් තියලා ඉන්න සර්පයක් සිටුනේ අපිත් සිටුනේ කියලා අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආත්ම සංහාව මාර්ගයේ වැඩන කෙනෙකුට හරි ලොකු භයානක දෙයක් කරනවා. ඒකම තමයි මාන්නය වෙන්නේ. ජීවිතේ මාන්නය වෙන්නේ ඒ ආත්ම සංහාවම තමයි. මේ මට කෙනෙක් මෙහෙම වචනයක් කිව්වා. ඒ මත වැටිලා ඒ මත තරහ ඇති කරගෙන ඒ මත ගැටෙනින් අපි යන්න ගන්නවා. මේ මම ගැන කෙනෙක් මෙහෙම අප්‍රසාදේ පළ කරනවා. ඒ ආත්ම සංකල්පේ මම කියන බවත් එක්ක ඇලෙලා අරකිනත් එක්ක ගැටිලා අපි කටයුතු කරගෙන යනවා. දැන් වැලකෙන්නේ මොකද්ද? නිවන. සම්පූර්ණම නතර වෙලා තියෙන්නේ නිවන. අපිට ගැටෙන්නත් ඕනේ නිවන් දැකන්නත් ඕනේ. ඔය දෙකම පුළුවන්ද? ගැටෙනවා නම් නිවන නෑ. නිවන නම් ගැටෙන්න බෑ. ගැටි ගැටි නිවන් දකින්නත් බැහැ. නමුත් අමනාපරුනේ ගැටෙන්නත් ඕනේ නිවන් දකින්නත් ඕනේ අද අපිට. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා කිව්වා මේ වගේ දේවල් වල සර්පයන්ගෙන් සත්තුන්ගෙන් නැසි මදුරුවන්ගෙන් පවා ඉවසන්නේ වෙන්න ඉවසන පුද්ගලෙක් බවට පත් වෙන්න. දුරුත්තාන දුරාගතාන වචන කතානම් දුරුත්තානං දුරාගතානං කටකෝ අමිහිලි වූ වචන ඉවසන සුල්ලෙක් වෙන කටකෝ අමිහිලි වූ අනිත් එක දෙයක්වත් කියන්නේ නැහැ නපුරු කොට කියු නපුරු ලෙස තැනින් වචන ඉවසන්නේ කියලා කියනවා වෙන කතා ගොඩක් ඒවා කියන්නේ වචනයක ප්‍රධාන තැනක් වෙනවා ඒ ගොඩක් වෙලාවට අපේ ජීවිතයට බලපාන දෙයක් තමයි වචනේ කියන එක. නේලා කන්න සුඛා හදයන්ගමා පේනුනියා. බොහොම ප්‍රිය බොහොම මధుර කර්ම රසායන කනට අහන්න සැක සහගත වචන ඇහෙනවට සත්‍යව හරි කැමතියි. ඒ වචනේ නැහැ නේකොට ගැටෙනවා. ඒක නිසා වචනේ ඔස්සේ ගැටීම් ඇලීම් ඇති කරගන්න එපා ඒක ඉවසන්නේ වෙන්න කිව්වා. දුරුත්තානම් දුරාගතානම් වචන පුතාන. අන්නේ වචනේ ඉවසන සුළුලෙක් වෙනකොට ඉවසනකොට තමන්ගේ ජීවිතයේ තමන්ට නොදැනෙන සහල්ුවක් ඇති තමන්ගේ ජීවිතයට හැරිලා දිහා තමන්ගේ ජීවිතය දිහා බලන්න කෙනෙක් දොස් කියනකොට බනිනකොට ඒක මානසික වදයක් වෙලා නැද්ද? මානසික වගයක් කියලා කියනවා. තව කෙනෙකුගේ අමනාප වචනයක් අපේ හදවතට රිද්දන්නේ නැද්ද? රිද්දනවා. ඒ ඔස්සේ අපි වැටෙනවා හොලා මෙයා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මත. මෙහෙම දැක්ම මෙහෙම දොස් කිව්වා කියලා. අනිමන්නේහි මුඛ සත්තුහි විසුදන්තා. ඕනෝන්ට මෝහ නැමැති සැත්තලින් ඇනගනිමින් ඉන්නවා කියනවා. මට මෙහෙම කිව්වා අද මම කියන්නම් හොඳ වලින් දෙකක්. මට මෙහෙම කිව්වම ඉන්නකො මෙහෙම කියන එක කියනවාමයි. ඇති කරගන්නවා මේ පැත්තෙන් කියපු එකට මම හොඳ වැඩක් දෙන්නම් මමත් බලනවා. දැන් බලන්න නිවනින් කොච්චර දුර වෙනද මේ මානසික මට්ටම. ඒක නිසා දුරාගතාන මේ දුරාගතාන මනාකොට නපුරු කොට කියපු මේ වචන ඉවසන කෙනෙක් බවට පත් වෙන. වචනයක් කරනවා කියලා ඇහි හැකුනේ නෑ අපේ. ඒක නිසා ඒකෙන් වෙනම දුකක් ආවේ නැහැ හිත හිත දුක් විඳින්නත් මිසක බැනුම හදාගෙන යනවා මිසක බැනුම ගන්න වෙන ක්‍රමයක් තිබෙන්නේ නැහැ. ඇත්තටම බැනුම අපි තුලයි හදාගත්තේ. අපි මොනදම කතා කරන දේ. චීන භාෂාවෙන් කෙනෙක් කියලා බැනගෙන බැනගෙන බැනගෙන ගියොත් තේරෙනවද පිට? නැහැ. ඒ ටිකම සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ගන්නොත් අන්න දැන් තේරෙනවා. අරක නොතේරෙන්නත් මේක තේරෙන්නත් හේතුව මොකද්ද? අරේ වචනය ඇහෙනකොට සිහි කරගන්න ගතිය මෙහි තිබෙන නැත්නම් වචන දෙකම කනවලකාර එකම විදිහටනේ. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඇහෙනකොට නිමිති ටික තිබුණා ගලප ගන්න මේ පැත්තට. තමන් මෙහි හිටිය වචනේ ඉති තිබ්බා දැන් එහෙන් ආපු වචනේ තමන්ගේ හිතට ලැබුණා. මට මෙහෙම කිව්වා මේ මිනිස්යා. අක්වෙච්ච මං අවදිමං මට මෙහෙම ආක්‍රෝෂ කරා මට මෙන්න මෙහෙම දැනෙනවා හොඳ වැඩක් කරන්න ඕන මිනිස්සයෙක් නැත්නම් හොඳ වැඩක් කරන්න බැහැ නම් අදමුතරන්නේ හිතේ තීරණින් ඉන්නවා මට මෙහෙම කිව්ව මෙහෙම බැහැ කියලා අන්න ඕක ඉවසන්න පුළුවන් නම් Tamanටම මේ මාර්ගයේ ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ කාරණා දෙකේ වඩා අපිට අපේ ජීවිතේ නන්දකින් තියෙනවා මටත් ඒ දවස්වල හරියට තරහ යනවා. කුංචි දවස්වල මාත් මානෝනේ මටත් හරියට තරහ යනවා. ඒ සමහර වෙලාවට අපේ ලොකුනාවින් වහන්සේ යම් වැරදි වැරදි වලට බලනවා. සමහර වෙලාවට වැරදි නැති දේවල් වලටත් දරුම් අහන්න වෙන අවස්ථා තියෙනවා. සමහර විට සාමාන්‍යයෙන් දන්නව වැරදි නැහැ කියලා. හැබැයි හොඳ ගුරුවරයෙක්ගේ ලක්ෂණය තමයි දැන් තමයි තේරෙන්නේ. ඕනම මානසික මට්ටම සැහැල්ලුවෙන් ගන්න පුරුදු කරලා තියෙනෝනේ. ඒ සඳහා ගත් උපක්‍රම වැරදි නැති තැනක් වැරදි නැති බව දැන දැනත් වැරදි කර බවට බලනවා. දැන් මොකද කියන්නේ මම මෙහෙම කරේ නැහැ කියන වචනය අපි කිව්වොත් අපිට අකීකරු කෙනෙක් බවට පත් වෙනවා. ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා කියවසන්න. රාහුල හාමුදුරුවන්ට මේ ශාසනයේ බොහොම කීකරුම හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේගේම පුත්‍රාත්මය. වැඩිහිටි හාමුදුරුවෝ යනකොට රාහුල හාමුදුරුවෝ යනවා දකිනකොට කොසුවි දන් ටික පැත්තකට දාලා කවුරු මේ කොහේද විසිකලේ කියලා එක්කෙනෙක් අහනකොට අනිත් හාමුදුරුවෝ කියනවා රාහුලවත් මේ පැත්තෙන් ගියාද දන්නේ නැහැ. එතකොට ඇවිල්ලා අනේ ස්වාමීන් මට සමා වෙන්න එබඳු වරදක් වුණා නම් කියලා අර ටික අහුලලා නැවත තිබුණ විදිහට සකස් කරලා යනවා කියනවා. ඒ තරම් ඉවසන සුළු බවක් තිබුණා. අපිට කෙනෙක් කිව්වොත් වචනයක් කරදයක් මොකද වෙන්නේ? කොච්චර ගැටෙනවද? ඉතින් ඒ කාලේ මාත් හරියට ගැටුණා ඒ වගේ දේවල්. හැබැයි ඒ වෙලාවේ ගැටුණාට මට පස්සේ මං ගැනම ලැජ්ජෙත් වෙනවා. ඇයි මම ඒ ගැන තරහ ඇති කරගත්තේ? ඒ වචනේ ගැන තරහ ඇති කරගත්ත එක ගැන ඉතර ගෞරව කළ යුතු ස්වාමීන් වහන්සේලා ගැන තරහ ඇති කරගත්ත එක ගැන මටම දුකයි. ටික කාලයක් මෙහෙම තරහ අරගෙන පස්සේ දුක් දුක් විඳිනවා. මමම කල්පනා කරා දැන් තරහ අරගෙන පස්සේ දුක් විඳින්න මොකටද? ඒකින්ද මට පුළුවන් නම් තරහ ගන්න නැතුව ඉන්න. අන්න ඒ තැනට මම හිත පස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ටික ටික පුරුදු වුණා කෙනෙක් වයින්කොට වයින් කෙනාගේ ಗುಣ හිතන්න. මොකද හිත හැම වෙලාවකදීම කෙනෙක් වයින්කොට යාගේ වැරදිම ගෙනල්ලා දෙනවා අපිට. කෙනෙක් වයින්කොට එයාගේ වැරදි නැවත නැවත පෙන්නනවා ඒක තමයි හිතේ හැටි. ඒක නිසා මම පුරුදු වුණා බැනන වෙලාවට යාගේ උන හිතන්න. මුලින් මුලින් නම් වහක් අඳුර සිද්ධ ඒ බණින වෙලාවට ආපහු හිතනවා කියන එක අනිත් පැත්ත හිතනවා කියන එක ලේසි නෑ. පිළ ගන්නෙම නෑ හිත. බලෙන් අතෑරලා තියුවා. අමාරුවෙන් හිතුවා. කාලයක් යනකොට මම තරහා ගන්න නැතුව ගියා. මටම සතුටුයි මම තරහා ගත්තේ නැති කියන්නේ. අන්න ඒ සතුට දැනෙනකොට මම ඒ සතුටින්ද මම තරහ ගත්තේ නැති බවත් එක්ක. එදා ඉඳන් සමහර වෙලාවට මට බනින්කොට මම හිත ඇතුලේ hina වෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ මම හොඳට ඉන්නවා. කවදාවත් මම එතනින් එහාට දැනෙන දුක් විඳින්නේ නෑ. මම හොඳයි කියලා මම වැරදි කරේ නෑ කියලා කියන්නේ නැහැ. මම නිවැරදි වෙන්නේ නැහැ. ඒ මට්ටමක මම බැනුම් ඉවසුවා ඒක මගේ ජීවිතේ ප්‍රායෝගික දෙයක්. අන්න ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය තුළ බැනුමක් ඉවසන්න. පොඩි ළමයෙක්ගේ මනසක් හදාගන්න. පොඩි ළමයෙකුට දැනනට අපෝ ටික වේලාවකින් මේක අවශ්‍යයි. අපෝ සාමාන්‍ය මට්ටමකටපත් වෙනවා. ඕගොල්ලන්ට කෙනෙක් දැනුනොත් මම දැන් දැන්නොත් ආයෙ බණ අහන්නත් ඉවරයි. දහම ඕනේ නෑ බණ ටික ඕනෙත් නෑ ආයේ. ඒ මට්ටමින් තමයි යන්නේ. ඒක නැති වෙන්නේ නෑ ආයේ. ඒක හිතේ නැවත නැවත පැසරුමින් නැවත නැවත හකාරමින් දෙනවා. අර ආමුදුරු පිරිස මැද මට මෙහෙම මෙහෙම කියලා ගන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලාට මෝහ පුරුෂය කියලා බැන්නහම ඒ වික්ෂුන් වහන්සේ ගිහිල්ලා අප්‍රමාදීව භාවනා කරලා හිටිනවා බුදුරජාණන් වහන්සේ මට මෙහෙම කිව්වා කියන එක මට. කොටලි හාමුදුරු බොහොම ඉහළ දහම් දැනුමක් තිබුණු බොහෝ දේශකට ආචාර්ය වුණ විශ්වමානම. බුදුරජාණන් වහන්සේ ළඟින් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කී දේශනා කරනවා ඒ පිච්ච කොටලි තුච්ච කොටලි පහත් කොටලි මෙතෙන් නිසීද තුච්ච කොටලි තුච්ච කොටලි මේ අහගන්න තුච්ච කෝටි මෙහෙම කරන්න. හත් වෙනක දුක පිට කියනවා නම් ඒක මතක නෑ තුච්ච කෝටි තුච්ච කෝටි කියලා. කෝටි හාමුදුරු කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ මට තුච්ච කෝටි කියලා කිව්වා. තුච්චයි කියන්නේ පාස් කියන එක. තුච්චයි කියන්නේ හිස් කියන එක. ඇයි මට හිස් කියලා කිව්වේ? ඇයි මට පාස් කියලා කිව්වේ? මෙච්චර දහම් දැනුමකින් මම පිට හදාගෙන තියෙන මගේ ඇතුළ හිස් ඒ නිසා මම නොසිස්සෙන්න ඕනේ. තුච්ච බව නිදෙන්න ඕනේ. ඒක නිසා මම අප්‍රමාදී වෙන්න ඕනේ. අප්‍රමාදීව වීරිය කරලා හැටියටපත් වෙනවා. අද කෙනෙකුට කතා කරොත් හිස් මිනිස්සු මෙහෙට එන්න පහත් මිනිස්සු මෙහෙට එන්න කියලා කතා කරොත් මොනව කරයිද? ආයෙ එන්නේ නැහැ කතාවට. අහපු බණ ටිකක් ඉවරයි අහන්න ඉන්න බණ ටිකක් ඉවරයි. ඇයි? මේ ඇත්තටම තමන්ගේ ජීවිතයට දාගන්න අවශ්‍ය කරුණු කාරණාවේදී අතහරින්න ඕන ටිකක් නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? නපුරු කොට කියූ වචන ඉවසන්න බෑ. ඒක ආශ්‍රවයක් කළා නැත්නම් ධර්මයේ අතහරින දෙයක් කළා නැත්නම් ඒකට ධර්මයේ අතහරින දෙයක් වෙනවා. ඒක නිසා අපිට හැම වෙලාවකදීම නපුරු කොට කියූ ඒ වචනේ ඉවසන්න වෙනවා ජීවිතේ. හේතු ටික ඇති කල්ලි ඉවසන්න වෙනවා. ඊට පස්සේ උප්පන්නං ශාරීරිකානං වේදනානං දුක්ඛානං සිප්පානං කරානං කටුකානං අසහතානං අමනාපානං පානහරානං අදිවාසික ඇති පොබෝති. කායයට ඇති වෙන කායික පීඩා දියුණු ක්‍රූර වූ ජීවිතය අතහරින්න සුදුසු වූ වේදනාවන් ඉවසන සුළුෙක් වෙන්න සත්‍යාවිය ඕමට්ටෝ දෛමානෝව මත්තිකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිද්දසේ හිත ගිනිගත් එකේ ගින්න නිවන්න උත්සාහවත් වෙන්නේ මොන තරම් වේගෙන්ද ඒ ගින්න නිවනටත් ඇදී සක්කාය දිට්ඨි දුරු කරගන්න උත්සාහවත් වෙනවා මේ සසරේ ගින්න දැක්කොත් කෙනෙක් ඒ කෙනා ඒ අප්‍රමාදී වෙන බව ඒ කෙනා ඒ හික්මෙන බව එයාට හේතු සසර දුක නැති කරන්න. ඒක නිසා ජීවිතයේ සමහර වෙලාවට කෲර කටක වේදනාවක් ඇති වෙලාවට අපිට දහම මඟ හැරෙනවා. මෙච්චර වේදනාවකින් ඉන්න මට මේ දහම වේදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ කියලා අසනීපයක් ඇති වෙනකොට අපි මොකද කරන්නේ? දහම පැත්තකින් තියනවා අසනීප වෙනවා. දකින් අපේ ජීවිතේ අපි කොච්චර ධර්මයට මෙහෙමින් ඉඳලා නිවනට උත්සාහවත් වෙන්නේ කියලා. උදේ සංස්කෘතික හරිය කියන පාංශලබ්දේ ඵලයේ ගෝභා දුක්භාවය වහමනක් කියලා. ඒ කියන්නේ උඩින් තියෙන ගෙඩි කඩා ගන්න ආසාවට කුරුමිට එක්කගෙන උඩ පන්නවා වගේ කියනවා. නිවන කියන දේ ලබා ගන්න පුංචි වේදනාවක් විසන්න බැරුව අසනීපයක් විසන්න බැරුව අපි උඩ පනිනවා නිවන නැමැති ශ්‍රේෂ්ඨ ඵලය ලබා ගන්න. කවදාවත් ඒ කය ඇත්ත කරගත්ත මනසට පුළුවන් කමක් නැත්තේ නැහැ නිවන ලබන්න. ඒක තේරුම් ගන්න කෙනෙකුට අධිකතර වේදනාවක් ඇති වෙනවා. මේ අධිකතර වේදනාව ඇති වෙනකොට අමාරුයි මේක අපහසුයි කියලා අනිත්‍යවරුට කියනවා. ඊට පස්සේ කුසේ වේදනාව දෙයි තරම් අනිත්‍යයි. එතන ඉන්න අනිත් වික්ෂණ මහන්සියලම කියනවා ඔබ වහන්සේට බැහැ ඕකවත් එච්චර ඉවසලා ගන්න. ඔය වේදනාව ටිකක් ඉවසන්නකෝ. මේ ශාසනය ඉවසන්න තියෙනවා. ඒක නිසා ඔබ ටිකක් ඉවසන්න. ආමුදුරාගේ ක්‍රීවසීමෙන් කටයුතු කරනවා. අපිට ලෙඩ වෙලින් නේලා ඔබ කෙනෙක් වචනයක් කිව්වොත් ඔබ ඉවසගෙන ඉන්නකො මොකද්ද ඔය අමාරු කියලා කෑ ගහන කියලා මොනවද කියයිද? ආමුදුර ඉවසගෙන ඉන්න කොච්චරද කියනවා නම් වාතයේ තද වෙලා බඩ කුකුර වෙනවා. ඇවැත්නි දැන් ඇතිද ඉවසුවා කියලා අහනවා. ඇවැත්නි දැන් මේ ප්‍රමාණවත් මගේ ඉවසීම කියලා. ඒ වේදනාව මෙන් කළා හැටේපත් වෙනවා. ඒ තරම් ඉවසීම ප්‍රගුණ කරා. ඒ තරම් ඉවසපු නිසා ඒ තරම් මේ කයට නොබැඳුණු නිසා කලින් නිදෙන්න පුළුවන්කම ලැබුණේ. උපසේන තෙරුන් වහන්සේගේ ඇඟට සර්පෙක් වැටුනහම මේ සර්පයා වැටිච්ච එකට බේරුම් යන මේ දිවුලේ එලෙස මේ කය මෙතන එළියෙන් කියන්නේ. තව එකකින් මේ කය බොල් පිටක් වගේ විසිරෙනවා විනාශ වෙනවා. මේ සත්‍යයේ අධික විශේෂ බව නිසා. ශරීරයේ බැහැර කරලා ඇතුළතින් ඇතුළත් සිදුවේ කියලා. අන්න ඒ මට්ටමේ ඉවසීමක් අපිට කොහෙන් තියෙන්නේ? නමුත් මේ ශාස්ත්‍රයේ ඉවසීම කතා කරන්නේ අන්නේ වගේ තැන්වලින්. අධික වූ පූර්ව වූ කටක වූ වේදනා ඉවසන්න පුළුවන්කම තියෙන ඕන මේ සසරේ දුක දකින්න කෙනෙකුට. එක හාමුදුරු කෙනෙක් බොහොම පොහසත් කුලයක පැවිදි බවට පත් වෙනවා. මේ පවුලේ සහෝදරයෝ දෙන්නේ සිටියේ මේ අනි සහෝදරය සහෝදරයෝ දෙදෙනා අතරේ පවුලේ වස්තුව බෙදලා තිබුණේ. ඉතින් මේ පවුලේ සහෝදරය මට මතක නෑ බාල වැදලා රිමාන්ත සහෝදරය කියලා. මේ සහෝදරයා පැවිදි වෙලා ඉන්නකොට බාල සහෝදරයාගේ බිරිඳ දැන් ඔක්කොම වස්තු සම්පත්තිය ඔක්කොම හැකියාව නැතිනම් අර වස්තු මිල මුදල් ටික ඔක්කොම ඒ එකම පිරිසකට ලැබුණා. මොකද තනියෙන් හිටපු සහෝදරයෙක් පැවිදි වෙන නිසා. මේ බිරිඳ කල්පනා කරනවා අර හාමුදුරු සිවුරු වල ආවත් එහෙම ආපහු මේ කොටස දෙන්න වෙනවා. ඒකින් මොකක් හරි කරලා මරලා දාන්න ඕනේ. හොරු කණ්ඩායමක් චේතනවා හාමුදුරු මරන්න. හොරු කණ්ඩායම හාමුදුරු හොයාගෙන යනවා කැලේට ගිහිල්ලා හාමුදුරු වර්ධනවා. අල්ලගෙන කියනවා අපි ඔබ වහන්සේව දැන් මරනවා. ඇයි මාව මරන්නේ? අපිට අපි සල්ලි ගත්තා ඔබ වහන්සේව මරන්න කියලා. එහෙම කරන්න දෙයක් නෑ අපිට මරන්න වෙනවා. හාමුදුරු කියනවා මට එක දවසක් දෙන්න. වැඩි එපා එක දවසක් මට දෙන්න. ඊට පස්සේ හොරු hina වෙලා hina වෙලා කියන හොරු එක දවසක් මොකටද? එක දවසක් කියලා කතා කරලා රැයට පැනලා යන්නේ තහගන්නේ. දවසක් දෙන්න බෑ කියලා. අතට තිබුණු ලොකු ගලක් Tamange කකුල උඩට පෙරලගෙන කකුලේ මේ ඇටකෝට්ටු කුල දින ගන්නවා. දිගගෙන කියනවා මේ දැන් සාක්ෂියක් මම වෙන එකට මේ සාක්ෂියක්ද කියලා. කොහොමද ටික බය වෙලා යනවා මෙච්චර ලොකු වේදනාවක්. ඒ වේදනාව සිහිපත් කරලා ආයතනයටපත් වෙනවා. ඒ තරම් ඉවසීමක් මේ ශාසනයේ තියෙනවා. ඒ තරම් කූර වූ කටක වූ වේදනාවක් ඉවසන්න පුළුවන්කම තියෙනවා කෙනෙකුට නිවන වෙන්නේ. උදේට අඩේට 100ක් හවසට අඩේට 100ක් මේ විදිහට දවල්ට අඩේට 100ක් මේ විදිහට ගහන අවුරුදු 100ක් අඩේට පාරවල් කනකොට උඹට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කෙනෙක් කියනවනම් සුවහා කැමති වෙන්නේ කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා නම් මේ විදිහට මොකද සසරේ හිටියොත් කන්න වෙන්නේ අඩියටි ගහන ප්‍රමාණවත් නිසා ඒක නිසා අන්න ඒ ගැන හිතලා මෙන්න මේ ධර්මතා ටිකේ ඉවසන්න කියලා කියනවා. ප්‍රාණය දුරු කරන්න පුළුවන් වේදනාවල ඉවසීමෙන් දුකින් මිදෙන ප්‍රතිපදාව කටයුතු කරන්න කියලා. දැන් ඔන්න ඔය කතා කරපු ඉවසීම ඔය අදිවාසනය අදිවාසනා පහක් අබ්බා ආශ්‍රව ටික දුරු කරගන්න සුදුසුයි. හැබැයි හේතුව තියෙනකම් විතරයි. දුරු කරගන්න හේතුව තියෙනකම් විතරයි. වේදේනිකාවේ කතාව දන්නවනේ. වේදේනිකා ගෘහපතිනිය බොහොම ප්‍රසිද්ධයි ඉවසනවා කියලා. ගොඩාක් ඉවසනවා. මේ නගරේම ප්‍රසිද්ධයි වේදේනිකා බොහොම කරුණාවන්ත ඉවසන තැනැත්තිය කියලා. වේදිකාවේ සේවිකාවකට හිතන ඇත්තටම වේදිකා යොසනවාද කියලා බලන්න ඕනේ කියලා. හිතලා දවසක් වෙලා ගිහින් නැගිට්ටා. උදේම නැගිටින සේවිකාව එදා වෙලා හිටියා වේදිකාව ඇයි කියලා. නිකන් ටිකක් නිදාගත්තා කිව්වා. ඊට පස්සේ හා හොඳයි කියලා හිටියා. දෙවනි දවසේ තව ටිකක් නිදාගත්තා. ඇයි කියලා නිකන් නිකා ගන්න හිතනවා කියලා කිව්වා. ඊට පස්සේ හා හොඳයි අනිත් දවසේම බෑ. ඊළඟ දවසේ නිදාගත්තා. ඊට පස්සේ හොඳටම බෑන්නා. ඊට පස්සේ මේ දාසිය කල්පනා කරනවා වේදේකා තරහ යන්නේ නැතුව නෙමෙයි මගේ වැඩ පිළිවෙල වල තරහ යන්න හේතු ටික නැතුව තියෙන්නේ. ඊළඟ දවසේ තව ටිකක් වෙලා යනකම් ඉඳගත්තා. එදත් ඒ කියලා නිකන් කිව්වා. අතට අහුනේ මෝල් ගහ මෝල් ගහින් ළමයි කිව්වා. දාසියගේ ඔළුව පැනලා ලේ ගන්නවා. පාර දිගේ කෑගල හදුවන්න ගත්තා මෙන්න උඹලා ඉවසනවා කියන වේදේනිකා මට මෝල් ගහින් ගැවුවා නිදාගත්තා කියලා. මගේ ඔළුව පැනලා ලේ වෙනවා කියලා කෑගල හදුවා වේදේනිකා. නගරේ උස්හලින් ප්‍රසිද්ධ වුණා වේදිකා වේදේහිකා ඉවසනවා නෙමෙයි වේදේහිකා කියන්නේ මහා නපුරු ක්‍රූර පැණතියක් කියලා. ගොඩක් වෙලාවට අපේ ජීවිත වේදේහිකා ඉවසනවා වගේ. හේතු ටික නැති වෙනකොට අපිත් ඉවසනවා. හොඳට ප්‍රිය මනාප වචනේ කතා කරනකම් හොඳයි. අනේ මහත්යෝ එන්නකෝ කියලා කතා කරනකම් හොඳයි. ඒක පොඩ්ඩක් වෙනස් වුණොත් මොනවද වෙන්නේ? දහමත් එපා මුකුත් එපා මට මෙහෙම කිව්වා. අන්න ඕකයි සුද්ධ භාවය. කෙනෙක් කතා කරන වචන තුල අපි ඒ කෙනා කතා කරනකන් අනේ හොඳ මිනිස්සෙක් බොහෝම කරුණාවන්තව කතා කරනවා. ඒ කරුණාවන්ත වචනේ වලින්ත් හැරෙනකොට මා නපුරු නරක මිනිස්සෙක් මෙහෙම මෙහෙම කතා කරන්නේ මිනිස්සුන්ට මේක සුදුසු නැති දෙයක්. ඒක මනසට කරගෙන ඉන්න මිනිස්සයා දෙන්නේ බැරි කෙනෙක් බවට පත් කර ගන්නවා. ඔය ඉවසීම වැඩක් නෑ. ඔය ඉවසීම ශ්‍රේෂ්ඨ නෑ. ඕගොල්ලන්ට පුළුවන් අන්න ඔය ඉවසීම ඉවසන්න. ප්‍රශ්නයක් එනකොට පොරෝගන්න නැතුව අගේ ඉන්නවා මේ ගැන හිතලා බලන්න. අධික රස්නේදී ඕගොල්ලෝ සීතල හොයන්නේ නැතුව ඉන්නව බලන්න. කෙනෙක් වචනයක් අපි බනිනකොට මෛත්‍රී හිත හිත ඉන්නවා බලෙන්. අධිකතර කායික වේදනාවක් ඇති වෙනකොට ඕගොල්ලෝ බලෙන් ඉවසගෙන ඉන්නවා. ඒකින්ද සමහර වෙලාවට භාවනා කරනකොට අතපය රිදෙනකොට ඉවසගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා පැයක් දෙකක් තුනක් ඉඳලා බැරි වෙනකොට හරිය නැගිටිනවා. ඇයි? ඒකට සීමාවක් තියෙනවා. එතකොට අපේ ඉවසීමේ සීමාවක් ඇතුව අපි මේ දේවල් ඔක්කොම කරන්නේ. අන්න ඒ සීමාව ඉවත් වෙන්න ඕනේ. ඒකට පෙන්නවා ඉවසන එක දෙපැත්තකින් ඉවසන්න වෙනවා. අපි මෙච්චර වෙලා කතා කරපු ඉවසීම කොතෙන්ද වැටෙන්නේ? මම හිතනවා පහුගිය කාලේ දේශන අපි අහලා තියෙනවා අදත් ඇහුවා. ඒක වැටෙන්නේ මාර්ග සත්‍යයට. මාර්ගයට. ඒ ඉවසීම මාර්ගය. මාර්ග සත්‍ය නෙමෙයි. ඒ ඉවසීමෙන් පුළුවන් සංහාව නැති කරන්න පුළුවන් කාමාශ්‍රය අඩු කරන්න පුළුවන් භවශ්‍රය අඩු කරන්න පුළුවන් අවිද්‍යාශ්‍රය අඩු කරන්න පුළුවන් හැබැයි හේතු ටික ඒ විදිහටමයි මේක රෝපණය කරන්න පුළුවන් ආශ්‍රවය හදාගන්න පුළුවන් බීජය අපි ළඟ තියාගෙන තියෙනවා ඒකට කියනවා මාර්ගය කියලා මාර්ග සත්‍ය නෙමෙයි දැන් ඔය ඉවසන ඉවසීම සීලයට අයිති ඉවසීම කන්ති පරමං තපෝතික්ඛා ඉවසීම පරම තපසයි ඒ තපස ඒ සීලය එතකොට ඒ සීලය හැම වෙලාවකදීම සීලේ ලක්ෂණෙ හික්මෙන අර්ථයේ සීලයේ සීලක ලක්ෂණය ඒක තාත්කාලිකයි බැලුම් බෝලයක් කුලම් පුරවන වතුරයට උඩගෙන ඉන්නවා උත්සාහය තියෙනකන් සසරේ දුක හිතනකන් හොඳයි. දැන් නම් බෑ කියලා කිසි ගමන් අතහැරියා. ඔය ඉන්නේ සීල සීමා සහිතයි. ඒක නිසා සීමා රහිත තැනකටපත් වෙන්න වෙනවා. ඒක සීමා මායිමක් නැති වෙන්න වෙනවා. අන්නේ සීමා මායිමක නැති වෙන ප්‍රතිපදාව තමයි මේ ශාසනය දෙන්නු නියමම ඉවසීම. ඒ ඉවසීම නිකන් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අපි ගත්තොත් මේ ඉවසලා තියෙන්නේ මොන ධර්මතා ටිකක්ද මේ කතා කරලා තියෙන ඉවසීම තියෙන්නේ සීත උෂ්ණ ඉවසනවා නැසි මඳුරු උවදුරු ඉවසනවා අප්‍රිය අමනාප සද්ද ඉවසනවා දැන් මේ ආයතන ටික පැත්තෙන් තමයි මේ ඉවසීම කතා කරලා තියෙන්නේ කොටින්ම කයට ගැටෙන දේවල් ඉවසනවා හිතට දැනෙන කනහමහ හිතට එන දේවල් ඉවසනවා දැන් අන්න අපිට පුළුවන් වුණොත් කෙනෙක් දැක්කොත් දැනුම කියන තැන අපි කතා කළා දැනුම හදාගත්තේ අපි අපි තුල කියලා. කෙනෙක් බලනකොට අපිට ඇහුනේ අනාත්ම ශබ්දයයි. චීන භාෂාවේ වචන ටිකක් කතා කරනකොට ඒක තේරුනේ නැහැ. ඒ ටිකම සිංහලෙන් බැලගෙන බැලගෙන ඒ ටිකම බැලගෙන ගියොත් දැන් අපිට තේරෙනවා. අර ටික නොතේරෙන්නත් මේ ටික තේරෙන්නත් හේතුව මොකද්ද? තේරුම් ගන්න බව තිබුණේ අපි තුලද? ශබ්දය එකම විදිහට අපේ කන ළඟට ආවේ. හැමෝම අහලා තියෙනවා නේද? ඉන්දියානු හඳුරු දෙන කතාව කියන්නේ. අපේ ආරණ්‍යතාව ඉන්දියානු ජාතික හාමුදුරු දෙනවා. ඇවිල්ලා ඉන්නකොට අපි දාන ශාලාවේ අපි අය කතා කරගෙන ඉන්නකොට මේ දෙන්නේ හම්බෙත් වෙලා හයියෙන් නායනවා. අපි ඒක ඇයි නාවෙන්නේ? ඊට පස්සේ කියනවා නෑ ওই වචන ටික එහෙ ගිහිල්ලා එහෙම කියන්න එපා එහෙ ගිහින් ගුටි කන්න වෙනවා කියලා. පාලියෙන් කතා කරන්න පුළුවන් පාලියෙන් කතා කරනකොට කියනවා ඔය වචන ටික එහෙ කියලා කිව්ව ගුටි කන්න වෙනවා එහෙන් හොඳ වචන ටිකක් නෙමෙයි අපු කියලා. ඒ භාෂාවෙන් ටිකක් අසුබ වෙන වචන ටිකක් ඒක. ඉතින් අපි කිව්වේ බොහොම ශිෂ්ට සම්පන්න හොඳ වචන ටිකක්. දැන් මේ ශෝභන බව හා වචනේ අශෝභන බව තිබ්බේ සබ්බේ බව හෝ අසබ්බේ බව තිබුණේ මොකේද? තම තමන් මනස තුල හදාගත්ත දෙයක්. ඒ වචනේම අසද්දේ නම් අපිටත් ඒක තේරෙන්න ඕනේ. ඒක අසද්දේ දෙයක් හැටියට. නමුත් ඒක තේරුනේ ඒ අයට විතරයි අපි බොහොම හොඳ දෙයක් කතා කරන්නේ. ඇයි ඒ අයට විතරක් තේරුනේ? ඒ අත්‍ය සංකාර නිමිති රැස් කරගෙන තිබුණේ ඒ අයගේ හිත. සද්දේ අපේ කෙනාගේ කන ළඟට ආවේ එයාගේ කන ළඟට ගියෙත් එකම විදිහට. එකම විදිහට සද්ද දෙපැත්තට යනකොට ඒ අය සිහි කරගන්නේ තම තමන්ගේ මනස. සිහි කරගන්නේ සත්‍ය අනාත්ම විදිහට එනවා කියලා කියන මොකද එයාගේ මගේ කරනකට සත්‍ය ආවේ එකම විදිහට. එකම විදිහට සත්‍යය එනකොට සත්‍යය ආරම්භය සිහි කරගන්නේ තම තමන්ගේ මනසේ තියෙන අත්දැකීම. මනසේ තියෙන අත්දැකීම සිහිපත් කරගන්න අපිට දැනුම ඇත්ත වෙලා. හදපු නැත්තේ නැත්තේ හදාගෙන බොන්නේ වගේ ලෝකේ තව කෙනෙක්ගෙන් දැනුම නැහැ දැනුම අපි හදාගෙන අහන්නේ ඇත්තටම. සත්‍ය ඇහෙනකොට හිතාසු තියෙන ටික සිහිපත් කරගෙන අපි කියන එක එළියට දාලා අනේ මට බැන්නක් කියලා. ඇත්තටම බැනගෙන තියෙන්නේ තමන්මයි. ඇත්තටම බැනගෙන තියෙන්නේ තමන්මයි. අපි තරහ ගන්න ඕනේ ඒක නගන්නේ අපි රැස් කරගත්ත සංස්කාර වලත් එක්කයි තරහ ගන්නෙ. අපි තුල හදාගත්ත බැනුමත් එක්කයි ඒක තරහ ගන්න වෙන්නේ. හරිය විදිහටම කියනවා තමන් ගැන තරහක් ඇති කරගන්න වෙනවා. ඇයි මම බැරුම් නැති කියලා. ඒක නිසායි කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් බැනුම් අහන්නේ නැත්තේ. කාටවත් පුළුවන්කමක් නැහැ බනින්න. අපි කිව්වට බැන්න කියලා ඒ බැනුම ඒගොල්ලෝ ඒ උත්තරමයන් වහන්සේට බැනුමක් වෙන්නේ නැහැ. සත්‍යයේ සත්‍ය මාත්‍රයක් විතරක් වෙන තැනක තමන් තුළ බැනුම උපද ගන්න යන්නේ. එතකොට තමන්ට බැනුමක් නැති වෙනවා. අන්න ඒ මට්ටමින් කෙනෙක් බැරුමේ ඉක්මනවා නම් වචනේ සද්දේ ශබ්ද මාත්‍රයක් කියලා දකිනවා නම් එයාට දැන් අමුතුවෙන් ඉවසන්න දැනුම් හම්බෙයිද? සද්දේ ශබ්ද මාත්‍රයක් විතරක් වෙන කෙනාට දැනුමක් හම්බෙයිද ඉවසන්න? එයාට දැනුමක් හම්බෙන්නේ නැහැ ඉවසන්න කියලා නිහිර දෙයක් හම්බෙන්නේ නැහැ. දැනුමක් හම්බෙන්නේ නැහැ ඉවසන්නයි කියලා මිහිරි දෙයක් හම්බෙන්නේ නැහැ. එයා මිහිරි දේනු දැනුමනු කියන දෙකෙන්ම මිදිලා. කොටින්ම එයා සත්‍යයන දෙයක් මෙහි ඇති කරගන්න නිමිති ටික පිළිසින දැකලා ඒකෙන් මිදිලා. එයා අතපිච්චි ගන්න යන්නේ. තව කෙනෙක් දැන්න කියලා හිතලා මෙහි තරහක් ඇති කරගෙන තියෙන්නේ කොහෙ කොහෙත් එක්කද අපි? තමන් තමන්ගේ මනසේ දෙන අපි කෙනෙක් අපිත් එක්ක අමනාපයි කියලා හිතාගෙන අපි මෙහි උත්සාහවත් වෙනවා ඒකවත් එක්ක අමනාපය ගොඩනගා ගන්න. දැන් ඒ කෙනා මෙතන නැති කෙනෙක් දිහා හොඳට බලන්න ඒ කෙනා මෙතන නැති වෙනකොට අපි ඒ කෙනාව සිහිපත් කර කර මට මෙහෙම කිව්වා මේ මිනිස්සයා මෙහෙම කෙනෙක්. දැන් මේ කෙනා හදාගෙන මේ කෙනා සිහිපත් කරන්නේ කොහෙන්ද? තමන්ගේම මානසික ලක්ෂණය. ඒ වෙලාවේදී ඒ අමනාප කෙනා කවුද? තමන්මයි තමන් සමනාප කරන්නේ. ඒ මොහොතේ සිහිපත් වෙන මොහොතේ තමන් ඒ කෙනාන සිහිපත් වෙන්නේ ඒ කෙනා සිහිපත් වෙන මොහොත පංච පාදානස්කන්ධේ පංච පාදානස්කන්ධේතර වෙනම තමන් හිටියද නෑ. ඒ මොහොතේ පංච පාදානස්කන්ධේ කෙනෙක් සිහිපත් වෙන බව පංච පාදානස්කන්ධේ ඒ කෙනා සිහිපත් වෙන බවමයි පංච පාදානස්කන්ධේ ඇතිවීම. එතකොට ඒ කෙනා තමන්මයි තමන් තමයි ඒක න තමන්ගෙන් තොර තරහගත්ත කෙනා තරහගත්ත කෙනාගෙන් තොරව සමනුත් නැහැ දෙන්නම එකමයි. ඒකට කියනවා තමන් තමන් ගැන තරහ ඇති කියලා. ඒක නිසා කැමති දෙයට විපාකයි. තමන් තරහගත්තේ තමන් ගැනනේ. අපි හිතුවට අනුන් ගැන තරහගත්තයි කියලා ඇත්තටම අපි තරහගත්තේ තමන් ගැනනේ. අපි බනින්න මේ සංඛාර ගොඩනගගත්තේ තමන්ට බනින්න හැටි ගැන අපි සංඛාර ගොඩනගගත්තේ. ගහන්න නම් කෙනෙකුට ප්ලෑන් කරේ ගහන්න නම් කෙනෙකුට හිතුවේ Taman Tamanටයි ගුටි කෑමට කැමති උනේ විපාකයේ කැමති විදිහට හම් වෙනවා Tamanට බැනුම් ගන්න පුළුවන් Tamanට ගුටි කන්න පුළුවන් Taman සමාජයෙන් කොම් කරන්න පුළුවන් ඒ Taman කොම් කරගන්නේ Tamanම ඒ වෙලාවට ඒ මානසික ලක්ෂණය තමයි ඒ මනස තුල Taman ගොඩනගා ගන්න හැම වෙලාවෙම තව කෙනෙක් ඉන්නවා කියලා ඇති බවට හටගන්න එකට කියන අපි කියෝ පංච පාදානස්කන්ධය කියලා. අපි අමනාප කෙනෙක් ශේපත් කරගන්න. කවුද ඔක්කොම සාධාරණ අමනාප කෙනෙක් ශේපත් කරගන්නේ? දැන් තම තමන් ශේපත් කරගන්නකො තමන් අකමැතිම කෙනෙක් දැන් අකමැතිම කෙනෙක් සිහිපත් වෙනකොට ඒ කෙනා කියලා සිහිපත් කරලා තියෙන්නේ තමන්ගේ මානසික ලක්ෂණ ටික නෙමෙයිද? මානසික ලක්ෂණ ටික දැක් කරගත්ත ධර්මතා ටික. එයා බාහිර රූපේ ඇති බවට මෙනෙහි කරන ගතියට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. මේ හදාගත්තේ කෙනා කියන බව කෙනා කියන ලක්ෂණ ටික බාහිර රූපේ ඇති ඉන්නවා කියලා හිතන කමට කියනවා රූප උපාදානස්කන්ධය. එයා විඳින බවට කියනවා වේදනා උපාදානස්කන්ධය. එයා හඳුනන බවට කියනවා සංඥා උපාදානස්කන්ධය. එයා ගැන හිතන බවට කියනවා සංකාර උපාදානස්කන්ධය. කෙනාගෙන දැනගන්න බවට කියනවා විඥාන උපාදානස්කන්ධය. දැන් කෙනෙක් ඇති බවට හම්බෙන මේ මොහොතට කියනවා කොටින්ම පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික නෙමෙයි තමයි අපි තමන් කියලා පනවන්නේ පුද්ගලයා කියලා පනවන්නේ ඒ මොහොතට මේ ස්කන්ධ පංචකය නෙමෙයිද? උපාදාන ස්කන්ධ පංචකය. එතකොට ඒ කියන්නේ අපි මේ තව කෙනෙක් කියලා තරහ අමනාප පුද්ගලයා කියලා මේ හිතාගෙන තියෙන්නේ තමන්ගේ ස්කන්ධ පංචකය නෙමෙයිද? තමන්ගේ ස්කන්ධ පංචකය. තමන්ගේ පුද්ගල බව. දැන් පුද්ගල බව ගැන නැතිනම් තමන් තමන් ගැන හිත හිත තරහ තමන්ගේ හිත ගැන හිත හිත තරහ වෙනවා. ඒකයි අනුන්ට ගහන්න අඟුරු ටිකක් ගන්නකොට Taman යට පිටිය තියෙන ඉස්සෙල්ලා. තරහ ඇති කරගෙන තියෙන්නේ Taman ගැනමයි. ඒක නිසායි ඒ විපාකේ Tamanට හැදෙන්නේ. අපි කැමති තව කෙනෙකුට බනින්න. ඒ කෙනා බනින්න කැමති කෙනා හදාගත්තේ කොහෙද? තමන්ගේ මනස තුල අපි දැක්කේ නෑ මේ බනින්න හදන එළියේ ඉන්නවා කියලා හිතන කෙනාම ඉන්නේ. තමන්ගේ මනස. ඒ කෙනයි තමනුයි දෙන්නේ නෙමෙයි එක්කෙනා කියන එක අපි දැක්කේ නෑ. ඒක නිසා අපි බනින්න හිතුව එළියේ ඉන්න කෙනෙකුට. දැනුමට කැමති වුණා එළියේ ඉන්න කෙනෙකුට. යථාර්ථයක් විදිහට අපි බනින්න කැමති වෙලා තියෙන මෙහි හදාගත්තු ධර්ම කාටිකට මෙහි ස්කන්ධ ටිකට. කොටින්ම කියනවා නම් Tamanට බනින්න Taman කැමති වෙන්නේ. දැන් ඔන්න ඉදිරියට කියලා හරි ඉවරයි. දැන් විපාකේ හම්බෙනවා. Taman Tamanට බනිනවට කැමති වෙන්නේ විපාකේ දැනුම හම්බෙන්න පුළුවන් සමාජයේ. කර්මයක විපාකේ. අපි අහලා තියෙන ප්‍රාණඝාත කරාම ආයශාල වෙනවා. දුක වෙයි. හරි? අපි හිතන්නේ අපි මරන්නේ එළියේ ඉන්න කුකුල කියලා. ඇත්තටම කතාව අපි මරන්නේ එළියේ ඉන්න කුකුල නෙමෙයි මෙහි ඉන්න කුකුල. හරි? කුකුලා කියන සංඥාව කලින් ඉඳලා හිටපු කුකුලා වර්ණ සත් අනාත්ම වර්ණ සටහනක් ඇස් හමුවට එනකොට වර්ණ සටහනේ කුකුලා ඇති කරගත්තේ කොහෙන්ද? මේකට කියන්නේ කුකුල කියලා තමන්ගේම හිතේ පවතින සංඛාර නිමිත්ත රැස් කරගත්ත සංඛාර නිමිත්ත මෙනෙහි කරගත්තේ තමන්මයි. දැන් කුකුල කියලා හිතන කම මෙහි ඇති කරගත්ත පංච උපාදානස්කන්ධය. දැන් පංච උපාදානස්කන්ධයේ මෙහි මේ කුකුල බව පවතිනවට කැමති උනේ නැහැ. කුකුල මැරෙනවට කැමති. ධර්මතාවයකදී මොකද්ද මේ කුකුල කියන ස්කන්ධ පංචකය පැවැත්මට කැමති උනේ නැහැ. ධර්මතාවය මොකද්ද? Taman Tamanට කැමතින්නේ නැහැ. මොකද ඒ මොහොතේ කුකුලගෙන් තොර Taman Tamanගෙන් තොර කුකුලක් තියෙන්නේ. බොහොම සියුම් කාරණයක් නෑ ඒ වෙලාවේදී කුකුල බවට හම්බෙන්නේ මේ ස්කන්ධ පංචකේ නම් උපාදානස්කන්ධ පංචකේ නම් තමන්නේ ඒ උපාදානස්කන්ධ පංචකය තමන් කියලා පනවන්නේ ඒ උපාදානස්කන්ධ පංචකයටනේ ඒ උපාදානස්කන්ධ පංචකයේම තමන් වෙනකොට තමන් අකමැති ඒ උපාදානස්කන්ධ පංචකයටම නම් තමන් නැති කරන්න කැමති ඒ උපාදානස්කන්ධ පංචකයට නම් ඒකේ ලක්ෂණ ටික තමන් බැහැරින් දැක්ක බව මෝඩකම මිසක වෙනස් දෙයක් නෙමෙයි තමන් තමන්ටයි අකමැති වෙන්නේ තමන් තමන් මැරෙනවට කැමති වෙන්නේ විපාකය අල්පාරිෂ්ඨයි ඊළඟ ප්‍රතිසන්දිය ඊළඟ ප්‍රතිසන්දිය ආයි පාවිච්චියි. ඒ මරණයට කැමති වුණා. අපි කුකුලගේ මරණය දැක්කා. දැක්ක හැබැයි මේ හදාගත්ත සංඥාව එළියෙන් එන අනාත්ම රූප සටහනක කියලා බලනකොට ගැළපෙන්නේ නැහැ. දැන් කුකුල මැරිලා. මැරුණු බව රැස් කරගත්තා. මැරුණු කුකුල රැස් කරගත්තේ කොහෙන්ද? Tamange මනස පැත්තෙන්. දැන් කුකුල මැරිලා. ඇත්තටම කුකුල නෙමෙයි මැරිලා තියෙන තමන් මැරිලා. මරණ කුකුල රැස් කර ගැනීම තුළ මරණ කුකුලයි තමන්ගේ දෙන්නේ නෙවෙයි එක්කෙනෙක් කියන මොහොතට. ඒ ස්කන්ධ පංචකයේ ස්කන්ධ පංචකය නම් තමන් මරණ කුකුල බව මර කුකුල මරණ බවට හම්බෙන ස්කන්ධ පංචකයේ තමන් නෙමෙයිද? ඒ මොහොතේ තමන්ගේ ස්කන්ධ පංචකය. තමන් කියන බව තුළ මම පංචපාදානස්කන්ධය විදිහින් මම වෙනම හිතියේ නෑනේ. මම කියන බවටනේ පංචපාදානස්කන්ධය නැහැ. මරණ කුකුලා කියලා හම්බෙන්නේ උපාදානස්කන්ධ පංචකය නම් ඒ කියන්නේ මේ තමන් නෙමෙයි මරණ බවට හම්බෙන්නේ අපි මේ දුක දකින්නේ ඒ සංඥා විකල්ලාශ විපරීත බව නිසා දකින්නේ මෙහි ඇතිදී එළියේ ඇටියට මෙහි හදාගත්ත කුකුල එළියේ ඇටියට නම් යථාර්ථ ධර්මයේ තමයි තමන් විතර කුකුල නොනිටු බව ඒක නිසා ඒක විපාකේ හම්බෙනව කොහෙටද තමන්ට ඒ කර්මයේ විපාක තමන්ට හම්බෙන්නේ ඒකයි. ඒක නිසා හැම වෙලාවකදීම අපි ඔන්න ඔය ධර්මතාවයට හිත තිබුවොත් අපි යන්නේ කෙනෙක්ගෙන තරක් ඇති කරගන්නවා. ඇයි දන්නොත් පිච්චෙන්නේ මේ පැත්තෙන් අපි කියලා. අපි තරහ ඇති කරගන්නේ අපේම මනසත් එක්ක කියලා අපි දන්නවා. එතකොට එයා ඉවසන්නේ වේදේහිකා පැත්ත ගැන හිතලා නෙමෙයි. තමන්ට තරහ ගන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒ තමන්ට තමන්ගේ හිතත් එක්කම තමයි තරහ ඇති කරගන්නවද? ඒ මොහොතට හටගෙන නිරෝධයේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවය සාක්ෂාත් කරන තැනට එයාට තරහ ගන්න තැනක් නැති වෙනවා. තරහ ගන්න කෙනෙක් නැති වෙලා. ඇයි මේ මොහොතට හටගෙන නිරුද්ධ වෙන නිරෝධය සාක්ෂාත් කරලා කිව්වේ? ඇහැ රූප දෙක හටගෙන එතරම් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. මේ වචන ටික දැන් අහලා අහලා කටපාඩම් නැති. ඒ නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙක ඇති තැනක මෙහි හදාගත්ත අනාත්ම සංඥාව ආත්ම සංඥාව කෝපය ඇති බවට හදාගත්ත කෝපය තියෙන බවට කලින් රැස් කරගත්ත සංඥාව මෙතන මෙතිද නිරුද්ධ වෙලා දැන් Taman හටගෙන Taman නිරුද්ධ වුණ තැනක එයාට මේ පැත්තේ කෝපය හදාගන්න කෝපය හදාගන්න නැති නිසා කෝපය ගැන ආසාවක් නැහැ කෝපය ගැන ගැටීමක් ඒ වගේ කෙනෙක් දැක්කොත් වචනේ මෙහි හදාගත්තේ කියලා එයා වචනෙත් එක්ක ගැටෙන්න යන්නේ. අමනාප පුද්ගලයෙක් එක්ක ගැටෙන්න යන්නේ බාහිර පැත්තට. එයා දකිනවා මෙහි Taman ගැටෙනවා කියලා ගැටිලා තියෙන Taman Tamanගේ මනසත් එක්ක ඒක මෝඩකම කියලා Tamanගේ. ඒක මෝඩකම මිසක වෙන දෙයක් නෙමෙයි. අර පුංචි ළමයාගේ කතාව තමයි. එතකොට හැම වෙලාවකදීම අනිත් කායික ස්පර්ශය. කයට දැනෙන දුක් වේදනාව අපිට දැනෙනවා. හැබැයි අපි කයේ දුක දෙකකින් විඳිනවා. එකම වේදනාව දෙවි විදිහකට විඳිනවා. අත කැපුණොත් ස්පර්ශයේ වේදනාවක් විඳිනවා අත කැපුණා කියලා කැපුණ බව කියන වේදනාව විඳීම විඳිනවා. ඒ විඳීම විඳින අපි මෙච්චර අඩි 5ක 6ක ඇඟක මගේ අතේ ඇඟිල්ල කැපුණා කියලා ඇඟිල්ල වේදනාවක් තිබෙනවා. එකම වේදනාව දැන් දෙකකින් විඳිනවා ස්පර්ශ නිසා හටගත්ත කායික වේදනාවක් විඳිනවා ඇඟිල්ල වේදනාවක් විඳිනවා. කායික වේදනාව කියන එක රහතන් වහන්සේට නිදෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව දුක් වේදනාව දැනෙන නිසා. දුක් වේදනාව විඳින්න වෙනවා. හැබැයි ඇඟිලි වේදනාව නිදින්නේ නැහැ රහතන් ඇඟිලි වේදනාව කෙලෙසේ. ඇයි කෙලෙසේ කියන්නේ? අපි කලින් කතා කරලා තියෙන ඇඟිල්ලට ඇනෙන්නේ ඉන්දිකට තුඩක් නම් එක. ඉන්දිකට තුඩක් ඇනෙන වේදනාවේ මුළු කයම කොච්චරද? ඉන්දිකට තුඩ විතරයි. ඒකයි ස්පර්ශය. ස්පර්ශයෙන් මේ කය ප්‍රකට වෙන්නේ කාටවත් ප්‍රකටයිද ස්පර්ශ වෙන්නේ නැතුව මොනවද ගැටෙන්නේ නැතුව තමයි ඇඟ ප්‍රකටයිද නෑ ගැටිලමයි ප්‍රකට වෙන්නේ එතකොට මේ ස්පර්ශය නිසා කය ප්‍රකට වෙනවා මිසක කය විතරක් ප්‍රකට කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ ස්පර්ශයත් එක්ක ස්පර්ශය ප්‍රකට වෙන්නේ එතකොට ස්පර්ශයට ඇනිල්ල තිබුණාද ස්පර්ශයට ඇනිල්ල තිබුණේ නැහැ ඉදිකටට ස්පර්ශය තිබුණාද ඉනිපැත්තට ස්පර්ශ තිබුණෙත් නැහැ. ඇඟිලි වලට දැනෙනකොට ස්පර්ශය කියන මේ ගැටෙන බව මේ කයටයි දැනුනේ. දැන් මට කියන්න මෙන්න මෙහෙම ඇඟිලි දෙක කියලා මේ ඇඟිල්ල මේ ඇඟිල්ලට ස්පර්ශ වුණාද මේ ඇඟිල්ල මේ ඇඟිල්ලට ස්පර්ශ වුණාද හරියට කියන්න මට මේ ඇඟිල්ලද මෙතෙන්ට ස්පර්ශ වෙන්නේ මේ ඇඟිල්ලද මෙතෙන්ට ස්පර්ශ ස්පර්ශය කියන දේ තැනකින් පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇයි? ස්පර්ශය හැම වෙලාවකදීම මේ ගැටෙන බව තුලයි ස්පර්ශය ගැන කතා කරන්නේ. ගැටෙන බව ස්පර්ශය. ඒ ස්පර්ශය මේ ඇඟිල්ලටයි තිබෙන්නේ මේ ඇඟිල්ලටයි තිබෙන්නේ. මේ දෙක ගැටෙන නිසා මේ එකතුව නිසා හැදුණු දේ මිසක මේ ඇඟිලි ස්පර්ශයක් නෙමෙයි මේ ඇඟිලි ස්පර්ශයක් නෙමෙයි. ඒ වෙලාවේදී මුළු කයම මේ ඇඟිලි තුඩ ඒ මොහොතට ඒ හිතට මේ සාමාන්‍යයෙන් අපිට පෙනෙන දර්ශනීය ඉක්මවා ගියපු ලෝකෝත්තර දර්ශනයකට මේ කතා කරන්නේ. ඒ මොහොතේ ඒ හිතට අපේ මුළු කයම මේ ඇඟිලි තුඩ විතරයි. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදෙන වේදනාව විඳින අපිට හිතෙන් ගෙනල්ලා දෙනවා අඩි 5 6ක ඇඟක මේ අපේ මේ ඇඟිල්ලටයි මේ දැනුනේ කියලා. දැන් ඔයගොල්ලෝ මේ ඇඟිල්ලද මේ ඇඟිලි තුල ගැටෙන වෙලාවේ ඇඟ දැනුණද කාටවත්? මේ අත දැනුණද කාටවත්? ඇඟිල්ලවත් දැනුන්නේ නැතිකොට අත දැනුන අත දැනෙන්නේ විදිහක් නැහැ. ඇඟිල්ලවත් දැනුන්නේ නැහැ. දැනුනේ ස්පර්ශ ගැටෙන බව. ගැටෙන බව විඳිනකොට මෙච්චර අලි පහක හයක අතේ ඇඟිල්ලටයි දැනෙන්නේ කියන මේ ඇඟිල්ල වේදනාව ගෙනල්ලා දුන්නේ කොහෙද? කොහෙද? තමන්ගේ මනසින් ගෙනල්ලා දුන්නේ. ස්පර්ශයට බැඳපු සංඛාර නිමිති ටික තමයි අන්නේ කාරණා ටික. එතකොට ඒක අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක් නෙමෙයිද? ඒක අවිද්‍යාවෙන් හදාගත්ත දෙයක්. මේ ස්පර්ශයට අඩි 5 6ක ඇඟයි අතයි ඇඟිලි ටිකයි ගෙනල්ලා දුන්නේ සංඛාරය තුළ. මේ ස්පර්ශ වෙන ගතිය දැනගෙන හිටියද ඇඟිල්ල කියලා? ස්පර්ශ වෙන ගතිය ඇඟිල්ල කියලා දැනගෙන හිටියේ නැහැ. ස්පර්ශ වෙන ගතියට අපි ඇඟිල්ල තිබ්බේ. පේන වර්ණ සතහන ප්‍රකට වෙලා තිබුණාද මේ ඇඟිල්ල තියෙන දිගටි බව ඔයගොල්ලන්ට ගැටුණාද කාටවත්? නැත්තම් ස්පර්ශයත් තදගතියක් විතරක් දැනෙනවා. තදගතියක් විතරයි දැනෙන්නේ. තදගතියට මේ දිගටි බවයි ඇඟිල්ලයි මේ අතයි ඇඟයි ඔක්කොම ගෙනල්ලා දුන්නේ එකතු කරේ තමන්ගේ මනසින් එකතු කරපු ටික. කෙනෙක් අන්නෝ ස්පර්ශය හදාගත් වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි කියලා දකිනවා නම් එයාට මේ අතේ වේදනාව නැති වෙනවා. ඇඟිල්ල කැටුමකට එයාට ස්පර්ශපත්යෙන් හැදෙන වේදනාව විදිහ මිසක මගේ අතට එකුණු වේදනාවක් නෙමෙයි. අද අපි එකම වේදනාව දෙක දෙකකින් දෙආකාරකින් හිතනවා. ස්පර්ශපත්යෙන් හැදෙන වේදනාවක් තිබෙනවා මගේ අත කැපුණා කියලා තමන්ගේ අත කැපුණු වේදනාවක් තිබෙනවා. රහතන් වහන්සේට අන්න ඔය අත කැපුණු වේදනාව එන්නේ. ඒ වේදනාවෙන් නිදිලා. ඒක නිසා තමයි මේ වේදනාව කියන එකත් සංඥාවක්. කියන්නේ වේදනාව කියන දේ හිතට ඇතිවෙන නාම ධර්මයක්. ඔය විඳින්නේ කවුද? තමන්ගේ මනසින් විඳින දෙයක්නේ. එතකොට ඒකත් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා හිත වෙනස් කරගන්න තරම් ශක්තිමත් වෙනවා. අපිට දෙයක් හිතෙන් ගත්තාම ඒක බලවත් වැඩි නම් අපිට ඒක යට කරන්න බෑ. ඇයි ඒක බලවත් වැඩි නැවත නැවත ඒකම මතුවෙනවා. අධිකවම අපිට තරහ යන වෙලාවක හිතලා බලන්න දෙයක් පොඩ්ඩක් නතර කරගන්න පුළුවන් කියලා. ලේන්නේ ඒකමයි ඒකමයි නැවත නැවත එනවා හරියට ගැළපෙන වචන තමයි බුරු බුරවා නැගින දෙන්නේ නැවත නැවත එනවා ලියන දැම්ම තවත් ටිකක් එනවා දැන් මෙන්න මේ විදිහට තමයි අපේ කෙලෙස් ටික බුරු බුරවා නැගින විදිහට පවතින්නේ නිවන්න බෑ අපිට හැම වෙලාවකදීම මේ දේ නිවන්න නම් අපිට සිද්ධ වෙනවා මේ කෙලෙස් කෙලෙස් දුරු වෙන්න මේ කය නිරෝධය සාක්ෂාත් කරගන්න කය ඇති බවට හම්බෙන මේ ගතිය නැති කරගන්න වෙනවා. ඒ කය ඇති බවට හම්බෙන මේ ගතිය කියලා කියන්නේ හැම වෙලාවකදීම අවිද්‍යාවෙන් හදලා දීපු මේ අටි පහ සහයක කයෙන් නිදහස් වෙන්න වෙනවා. ඒක නාම ධර්මතා ටික පැත්තෙන්. අපිට හැකියාව තියෙනවා අර බුර පුරා නැගෙන ගිනි දැල්ල වගේ වේදනාව හැදෙන තැනක වේදනාව අරමුණු නොකර හිත ශක්තිමත් නම් වෙන දෙයක් අරමුණු කරන්න. අර අධිකවම තරහ යන වෙලාවට අපේ හිත ශක්තිමත් නැති නිසායි තරහ පැත්තට අපි වැටුනේ. ඒ විදිහටම අපි ඒ වෙලාවේ ශක්තිමත් වුණොත් ඒ තරහට වැඩි අපිට පුළුවන් ඒක ගානක් ගන්නතු ඒ පැත්තකින් කියලා අපේ දේ අපිට අවශ්‍ය මානසිකාරය කරන්න හිත ශක්තිමත් නැහැ. ඒකයි අපි භාවනාවෙන් කරන්න උත්සාහවත් වෙන්නේ. ඒක නොසලකා හැරිය කුසල මානසිකාරයකින් හිත පිළිදෙව්වා. ඒකයි අපි භාවනාවෙන් කරන්නේ. එතකොට අන්න ඔය ගතිය තුල හිත ශක්තිමත් නම් ඡන්ද චිත්ත විරිදී මනස වශයෙන් අපි වඩලා තියෙනවා නම් අපිට පුළුවන්කම තියෙනවා යම් කටුකතර අධිකතර වේදනාවක් හැදෙන මොහොතකදී ඒ කටුක අධිකතර වේදනාව ඉවසන්න ඒ ගැන අදහසක්වත් පහළ නොකර ඒ ගැන හිත යොමු කරොත් වේදනාවක් දැනෙන හැබැයි වේදනාව යොමු නොකරෙන්නත් පුළුවන්. ඒකට කියනවා ධ්‍යාන වේතනෙන් සිට වෙලා කියලා. මුලක් තරුණාසිට පහර දීලා මේ කය දීවිසක් වගේ එක ඇටයක්වත් නැති වෙන්න හැදුවා ඉන්නේ. දැන් ගොඩාක් ගහලා මේ ඇට කට බිඳෙන මට්ටමට හැදුවා කියනවා. ඒ කලකෝ එක එක නිසා දැන් කෙනෙක් නම් මැරෙන්නේ. නමුත් එතන කියනවා ධ්‍යාන වේතනෙන් කය වෙලාගෙන කියන්නේ. මේ වේදනාව අරමුණු කරේ නැහැ මේ හිතේ හැකියාවෙන් මේ කය පවත්වන ගතිය. වේදනාව අරමුණු නොකළ වේදනාව ඒ තරම් ශක්තිමත් පැත්තකින් තිබුණා. අනිකුත් ධර්මතාව ටික අරමුණු කරගෙන ඒ පැත්තෙන් හිත ජීවනට දෙනවා. ඒ මට්ටමට යන්න පුළුවන් බොහොම සියුම් සහ ගැඹුරු ධර්මතාවය. එතකොට නමුත් අද අපේ මට්ටමට ගෝචර වෙන දේ තමයි ඔබ වේදනාවක් ඇති වෙනකොට වේදනාව ඉවසන්න කයේ වේදනාව වෙන්නේ නැති අතපය වේදනාව නොවන විදිහට වේදනාවක් නැති වෙයි. හැබැයි බැරිත් නෑ. අතපය රිදෙනවා කියලා අතපය අල්ලන්න යන්නේ අපිට වේදනාව අහු වෙන නිසාද? නෑ. වේදනාව අතපයයි කියලා මේ තේන රූපේ කියලා දකින්න හින්දා. අන්න ඔය තේන රූපේ හදාගන්න වේදනාව මනසින් ගෙනල්ලා දෙන ලක්ෂණයක් කියලා දකින්න. කයෙන් එන වේදනාව දැනුමට කමක් නෑ ස්පර්ශකත්වයෙන් හැදෙන වේදනාව. ඒ වේදනාව කකුලටයි කියලා කකුල වේදනාව නම් හදාගන්න එපා. එතකොට කකුල වේදනාවෙන් මිදෙන්න පුළුවන්. අන්න එතකොට එයා කකුල වේදනාව ඉවසන්න යන්නේ නෑ. ඉවසන්න යාට කකුලක් තිබිලා නැහැ කොටින්ම. ඉවසන්න යාට කයක් තිබිලා නැහැ කොටින්ම. එයා කයින් මිදිලා කකුලෙන් මිදිලා අතපයින් මිදිලා. කොටින්ම මේ මම කියන සංඥාවෙන් මිදිලා. බොහොම ගැඹුරු කාරණාවක් ගොඩක් විස්තර කරන්න වෙනවා කය ගැන කතා කරන්නදී අපි ඉස්සරහ දවස් ටිකට භාවනාවට සටහන් වලින් මම හිතාගෙන ඉන්න ඔය ආයතන ටික ගැන කතා කරන්න එතකොට අපිට ආවරණය වෙයි තවදුරටත් එතකොට අන්න ඔය විදිහට අපිට හැම වෙලාවකදීම කය ගැන හිතලා කය ගැන කයෙන් මිදීමේ හැකියාව අපිට තියෙනවා දැන් ඔන්න දෙයාකාර නිරෝධය. නැතිනම් දෙයාකාර මාර්ගයේ මාර්ගය සහ මාර්ග සත්‍යය. මේක මාර්ග සත්‍ය මාර්ග සත්‍ය ලක්ෂණය මොකද්ද? දුක්ඛ සත්‍යයෙන් මිදෙන එක. දුක්ඛ සත්‍ය කිව්ව කිව්ව ඇති බවට හම්බෙන එක දුක්ඛ සත්‍ය. ඇති බවට හම්බෙන දුක්ඛ සත්‍යයෙන් මිදෙන්න පුළුවන්. සමුදය සත්‍ය ප්‍රහාණය වෙන්න පුළුවන්. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඇයි? මාර්ග සත්‍යයයි අපි වඩන්නේ. මාර්ග සත්‍යයේ ලක්ෂණය හැම වෙලාවකදීම හිත හිත සංවර වෙන්න. වේදේකාවගේ හේතුව නැති වෙනකොට සංවර වෙලා නෙමෙයි. සංවර වෙන්න බැනුම් අහන්න විදිහක් නැහැ. ඇයි වචනේ ඇත්ත වෙලා නැහැ. බැනුම් අහන්න කල නැහැ කිසිම. කනයි ශබ්ද දෙක සබ්දයයි දෙක නැති වෙලා. අමාරු වචන අමාරු දේවල් ඉවසන්න කය නැති වෙලා. සත්‍යයන්ට සතුන්ට සර්පයන්ට බය වෙන්න තමන් නැති වෙලා. අපිට මේ බය ඇති වෙන්නේ අස්මිමානය නිසා. මා හයියෙන් අකුණක් ගන්නකොට හෙල්ලෙන්නේ නැති දෙන්නේ ඉන්නවා. තුන් දෙනෙක්. ආජානීය ආශ්‍රයයි, කේසර සිංහයයි, සාතනවාසේ. මහා අකුණ හඬකදී හෙල්ලෙන්නේ නැහැ. ඇයි? ආජානීය ආශ්‍රයයි, කේසර සිංහයයි අස්මිමානයේ උපරිම වැඩි. වැඩි කම නිසා මම වගේ කෙනෙක් හෙල්ලෙනවා දෙන්නේ. අන්න ඒ ගැටේ නිසා ඒ දෙන්න හෙල්ලෙන්නේ. රහතන් වහන්සේ අස්මිමානය කියන එක ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ප්‍රම අස්මිමානයෙන් දුරු කරලා පොඩ්ඩක්වත් නැහැ. අස්මිමානය දුරු කරගත්ත නිසා දැන් බය වෙන්නේ කවුද? නැති වෙන්න තියෙන්නේ මොකද්ද? නැති වෙන්න දෙයක්වත් නැහැ. බය වෙන්න කෙනෙකුත් නැහැ. සත්‍යයේ සත්‍ය මාත්‍රයෙන් ඉවරයි. එකපාර පිටිපස්ස රතිඤ්ඤයක්පත් වුණොත් ඕගොල්ලෝ ගැස්සිලා යයි එකපාර. රතිඤ්ඤයක්පත් වෙන්නේ මොකක් හරි බාහිරයක් කෙනෙක් අතහැරියා නම් ගැස්සිලා යනවා ගැස්සිලා බලනවා. අන්නේ ගැස්සිල්ල නෑ රහතන් වහන්සේට. ඇයි ගැස්සෙන්නේ නැති? සද්දය ඇත්ත වෙලා. ඒ සද්දේ තියෙනවා මෙහි මම ඉන්නවා. ඉතින් සද්දය ඇත්ත වෙලා සද්ද එනකොට මෙහි ගැස්සිලා බලනවා මොකද කියලා. රහතන් වහන්සේ කවදාවත් ගැස්සිලා බලන්නේ නෑ. ගැස්සෙන්න හේතු ටික නෑ. සද්දය ඇත්ත කරගෙන නෑ. අනාත්ම සද්දයක් කියන බවට සංඥාවක් තියෙනවා. ඒ වගේම කයෙන් තුර සද්දෙත් නෑ, සද්දෙත් තුර කනක් නෑ. කන ඇති කල්ලිම සද්දයක් සද්ද ඇති කල්ලිම කනක් හටගෙන හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙන තැනක සද්දේ අරබයා මනස ඇති කරගන්න ධර්මතාවකේ නිරෝධය සාක්ෂාත් කරනවා සම්පූර්ණම නුවණ සම්පූර්ණම ඥාන දර්ශනයක් නොවෙනස්ව පවතිනවා ඒ නොවෙනස්ව පවතින ඥාන දර්ශනයේ නොවෙනස්ව පවතින නුවණ තුළ එයාට හික්මෙන්න තැනක් නැති කරලා අදිවාසනා පහක් අබ්බා එයාට කොටින්ම ඉවසෙන් ඉවසන්න තැනක් නැති වෙන තැනට දක්වා එයා ඉවසලා තියෙනවා. එතකොට එයාට ඉවසන්න කය නැහැ, ඉවසන්න කන නැහැ. ඉවසන්න තමන් නැහැ, අස්තිමානේ නැහැ. අන්න මේ මාර්ගය දක්වාම දැන් ඔන්න ඔය අදිවාසනා පහකබ්බා කියන ආශ්‍රව කොටස ප්‍රහාණය කරගන්න වෙනවා අපිට. කාමාශ්‍රව, භාසව, අවිජ්ජාශ්‍රව අදිවාසනයේ ප්‍රහාතවයේ පහ ප්‍රහාණය කරන්න වෙන්නේ කාමාශ්‍රයේ භවශ්‍රයේ අවිද්‍යාශ්‍රයේ දැන් ඉවසලා ඉවසලා ප්‍රහාණය කරන්න වෙන්නේ කොහොමද කාමාශ්‍රයේ කාමාශ්‍රයේ සම්පූර්ණ ප්‍රහාණය කරන්න වෙන්නේ හොඳට මතක තියාගන්න මාර්ග සත්‍ය කියලා අපි කතා කරපු දර්ශනය කාමාශ්‍රයේ සම්පූර්ණ ප්‍රහාණය කරන්න වෙන්නේ භවශ්‍රයේ සම්පූර්ණ ප්‍රහාණය කරන්න වෙන්නේ එතනින් අවිද්‍යාශ්‍රයේ ප්‍රහාණය කරන්න වෙන්නේ එතනින් නැතිනම් පුළුවන්කම තියෙනවා එතනින් මෙහා මාර්ගයෙන් උපන් ආශ්‍රව දුරු කරගන්න පුළුවන්. ඇති වෙලා තියෙනවා පටිඝ නිමිති සත්‍යයන්ය ඒව යටපත් කරගන්න පුළුවන්. මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. අතපයේ වේදනා ඒව හටගන්න ඒව නැති කරගන්න පුළුවන්. දැන් උපන් ආශ්‍රව නැති කරගන්න පුළුවන්. දැන් නූපන් ආශ්‍රව උපදින එක නැති කරන්න බෑ. නූපන් ආශ්‍රව නූපදවාගෙන නම් අපිට සිද්ධ වෙනවා මාර්ග සත්‍ය වඩන්න. ඔය කියපු අර්ථයට හිත කියන්නේ. දැන් අද කතා කරපු දර්ශනය තුළ අදිවාසනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස කොටස් දෙකකට දෙකකින් හම්බෙන්න ඕනේ. එකක් තමයි ඉවසන්න වෙනවා ලෞකික පැත්තෙන් අපි අර කතා කරපු විදිහට ඒ වගේම තමයි ඉවසන්න තැනක් නැති වෙන තැනනුත් ඒ පැත්තෙනුත් ඉවසන්න වෙනවා. ඒ පැත්තේ නිවසන්න වෙන්නේ සම්මා දිට්ඨි ඇත්ත ඇදීට දැකලා සලආයතන නිරෝධයේ පැත්තට හිත කියලා. ඒකට අන්නේ කාරණා ටිකයි අපිට මේ මාතෘකාව යටතේ අද දවසේදී හම්බෙන්නේ කතාන්තරේ. එතකොට අද දවසේදී ගොඩක් කරුණු ඇහුවා කට්ටියම සම්බන්ධයේ කියලා කට්ටියක් ඉන්නවා. ඉතින් ගොඩ දෙනෙකුට ධාර්ම සීමාවට එහා යන ඇතුළට ගොඩක් කරුණු සාකච්ඡා කරන නිසා අද දවසේදී ඒ නිසා අපි මෙතනින් අද නතර කරමු එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම සබ්බහම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසකාරයෙන් පවත්ලා බොහෝ වටිනා කුසලයක් සිදු කරගත්ත මේ වෙලාවේදී අපි මේ කුසල් අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු පළමුවෙන් අපි හැම දිනකටම ආර්ථික ධර්මයෙන් අනුශාසනා කරන පේරමාචාර්ය අවසරයි මාක්කදවර සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාක්කදවර නන්දරත්න ස්වාමීන් වහන්සේට වගේම අපි හැම දිනකටම කල්යාණ මිත්‍ර භාවයෙන් සලකන ගුරුවරයෙකු කුදීන අවසරයි අකරවිත සම්දානන්ද නායක ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේට තුන් දිනාටම මේ සීල කුසලයේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා කරනවා. ඒ වගේම මේ ස්ථාන දිග්ගුලි පිෂ්ඨකාරකයන් දේවගණ සමූහයක් වේලම් සිල් දෙවියන් මේ පින්කම වඩන් වෙත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම